හොඳයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාවට වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. සිළුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං ආඋසෝ භික්ඛෝ ව්‍යාපාදං මනසිකරෝති ව්‍යාපාදං මනසිකරෝතෝ ව්‍යාපාදං චිත්තං නපක්ඛන්දති නපසීදති නසන්තිත්තති නවිමුච්ඡති අභ්‍යාපාදං කෝපනස්ස මනසිකරෝතෝ අභ්‍යාපාදං චිත්තං පක්ඛන්දති පසීදති මනසිකරෝති විමුච්ඡති ති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි හැම දවසකම මේ වගේ සෑහෙන කාලයක් ගත කරන අපේ සුතමේ ඥානෙ වැඩි කර ගැනීම සඳහා බෞසුත භාවය වැඩි කර ගැනීම සඳහා ඉතින් මේ වැඩමුළුවට අපි යොදාගත්තේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපිට උගන්වන පාඩම් පන්තියක්. ඒ සාරිපුත්‍ර සාංශිකේ මේ උගන්වීම සහිත සූත්‍රයට කියන්නේ දසුත්තර සූත්‍රය කියලා. ඒක දීඝනිකායේ අවසාන සූත්‍රය වශයෙන් සඳහන් වෙලා තියෙන බොහොම දීඝ සූත්‍රයක්. අපි ඊයේ තේරුම් ගත්ත විදිහට සරුවච්චන් වහන්සේ බුදුහාමුදුරෝ දේශනා කරපු සියල්ලම එක ගොනුවක් හදලා ප්‍රතිපදාවක් විදිහට හදලා කෙලස් කපන ක්‍රමයට හදලා ලස්සන 10 10 කොටුවකට දාලා ප්‍රශ්න 100ක් අහලා ප්‍රශ්න 100ට උත්තර 100ක් යොදලා තිනවා. එතකොට ඒක සමීකරණයක් වාගේ. එහෙම නැත්නම් ප්‍රස්ථාරගත කිරීමක් කරලා තියෙනවා. විභාගයක් පෙන්ලා දීලා තියෙනවා. මේ අතර අන්තර් සම්බන්ධතා ගොඩක් තියෙනවා. ඒ අන්තර් සම්බන්ධතා බලන්න නම් ඒ ධර්මයේ පිළිබඳ හොඳ ප්‍රවීණතාවයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒක තව කාට හරි කියලා දීම පිළිබඳ ලොකු ගැඹුරු කරුණාවක් තියෙනවා. ඒකට ශිල්පේ තියෙනවා. තිබුණාට පස්සේ තමයි ඒ වගේ ප්‍රස්ථාර කිරීමක් කරන්න පුළුවන්. ඒකට ඥාන ප්‍රස්ථාන කියලා මේකට කියනවා. නැත්නම් ඥාන විභාගය කියලා කියනවා. ඒක විශේෂඥයන්ගේ වැඩක්. ඉතින් ඒ අනුව අපට කොතනින් බැලුවත් පේනවා ඒකට රේකී සම්බන්ධතා පේන අතර අන්තර් සම්බන්ධතා පේන්න පටන් ගන්නවා. ඒතර පේනවා ਸਰුවචනාංශික ඥාන මණ්ඩලය කොහොමද ක්‍රියාත්මක වෙන්න ඇත්තේ මේ එක්කෙනෙක් නිවන් දක්කන කතාව ඒකේ එක ප්‍රයෝජනයක් ඵල ප්‍රයෝජනයක් වෙන අතර සමස්ත විශ්වයේම නැත්තම් මන්දාකිනියම සම්පූර්ණයෙන්ම තේරුම් අරගෙන ඒකේ මනුස්ස මනසකට තියෙන සම්බන්ධය පෙන්නලා මනුස්ස මනසකට ඒක තමා විසින්ම අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය පිළි අරගෙනයි ਸਰවචනසමේ අපිට වාඩි වෙලා ආනාපානි කරන්න කියන්නේ. ඒක තුල තියෙන මුළු ඥාණයටම විවෘත වීමක්. දොර කවුළු විවෘත වීමක්. ඉතින් හිතෙන්නේ නැහැ කාටවත් මේ හුස්ම තුල ලෝකයක් තියෙනවා කියලා. නැත්නම් මේ හුලං තුල නිවනක් තියෙනවා කියලා. අපි හිතන්නේ නිවන් තියෙන්නේ රත්තරන් වල, ප්ලැටිනම් වල, එහෙම නැත්නම් ඩොලර් වල කියලා තමයි දඟලන්නේ. ඒ තියෙනකොට මේ මොකක්වත්ම නැති හුස්මේ හුලඟේ මේ සියලු ඥානය ගැබ් වෙලා තියෙනවා කියලා යම් කිසි කෙනෙකුට කල්පනා වෙන්න නම් මේ ආධ්‍යාත්මික ගානේ සෑහෙන දුරකට යන්න ඕනේ. ඉතින් ඉතින් යනකම් අපිට සද්ධාව තමයි උදව් වෙන්නේ. ශ්‍රද්ධාවෙන් තමයි අපි එතෙන් යනකම් යන්නේ. ඉතින් කවදා හරි ගිහිල්ලා ඒක වැටෙන්න පටන් ගන්නකොට අර ශ්‍රද්ධාව උරගා බැලිය හැකි ශ්‍රද්ධාවක් එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණය කළ හැකි ශ්‍රද්ධාවක් බව තේරුම් ගන්නකොටයි ධර්මයේ වැටහීමක් වෙන්නේ. එතකන් අපි බුද්ධ ආගමේ. ඒ බුද්ධ ආගම නම් අනිකුත් ආගම් එක කිසි වෙනසක් නැහැ. ඒකේ තියෙන්නේ අන්දව පිළිඅර ගන්න. නමුත් අපිට තියෙන මේ බුදුහාමුදුරු පෙන්ලා දීලා තියෙන මේ ප්‍රතිපදාව යනකොට ඒ අන්දව පිළිගත්ත දේ එහෙම නැත්නම් අමූලිකව පිළිගත්ත දේ එහෙම නැත්නම් මේ ශ්‍රද්ධාවෙන් පිළිගත්ත දේ ප්‍රත්‍යක්ෂණය කළ බලන්න පුළුවන් වෙලාවක් ජීවිතය තුළදීම ලැබෙනවා. අන්න එවැනි ප්‍රතිපදාවක් ප්‍රායෝගික වැඩපිළිවෙලක් අපි වගේ ජනතාවක් පස්චිම ජනතාව ගැන කල්පනා කරලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඊදාම මේක ඉදිරිපත් කළා තියෙනවා. ඒකේ අපි ඉන්නේ පස්වෙනි පොතේ. ඒකේ කතමේ පංච ධම්මා දුප්පටි විච්ඡා කියලා භාවනා කරගෙන යන කෙනෙකුට ප්‍රතිපදාවේ දෙන කෙනෙකුට අවබෝධ කරගන්න අමාරු විනිවිද දකින්න අමාරු ඍජු බැල්මට නොපෙනෙන කරුණු පහක් තියෙනවා ඒක මොකක්ද කියලා සරුව සාරිපුත්‍ර සාංශය අහනවා ඉතින් ඒකට උත්තර අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ කියලා දෙන්න හදන කාරණාවට මානසිකාරය යොමු කරවන්නයි මේ දුප්පටි විජ්ජ ධර්ම පහක් තියෙනවා කියන එක ප්‍රශ්න ස්වරූපෙන් ඉදිරිපත් කරන්න. ඊට පස්සේ ඒකට පංච නිස්සරණියා ධාතුයෝ කියලා උත්තරයක් දෙනවා. නිස්සරණ ධාතු පහක් තියෙනවා ඒක බොහොම අමාරුයි තේරුම් ගන්න විශේෂයෙන්ම සදාචාරවාදී අර තේරුම් ගන්න බෑ. විශේෂයෙන්ම සද්ධාවෙන් තේරුම් ගන්න බෑ. බොහොම රැඩිකල් වාදී බොහෝමත්ම විප්ලවීය ක්‍රමයකට තමයි ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ තේරුම් ගන්නට වෙන්න ඉස්සර වෙලා නැත්නම් මේකට සුදුසුකම් ලබනද එයා පංච ඉන්ද්‍රිය ධර්ම තේරුම් අරගෙන තියෙනවා. ශද්ධාව ඉන්ද්‍රිය මට්ටමට දියුණු වෙලා තියෙනවා. වීරිය විරිය ඉන්ද්‍රිය මට්ටමට දියුණු වෙලා තියෙනවා. ඊට පස්සේ සතිය සති ඉන්ද්‍රිය බවට පත් වෙලා තියෙනවා. සමාධියක් ඉන්ද්‍රිය මට්ටමට නායකත්වයක් ගන්න පුළුවන් ආයතනයක් බවට සතියපත් වෙලා තියෙනවා. ප්‍රඥාවත් ප්‍රඥේන්ද්‍රිය බවට පත් වෙනවා. එතකොට මේ තිබිය යුතු ඒ ඉන්ද්‍රිය ධර්ම පහ දුප්පටි පිච්ච මේ විසඳ විසඳ ගන්න බැරි විනිවිද දකින්න බැරි කාරණාවට ඔට්ටු වෙච්චාම ඒ ඉන්ද්‍රිය ධර්ම උසස් තත්ත්වයට ස්තිවුන වෙනවා බල ධර්ම බවටපත් වෙනවා ශ්‍රද්ධාව බලයක් බවටපත් වෙනවා වීරිය බලයක් බවටපත් වෙනවා සති බලය බවටපත් වෙනවා සමාධිය සමාධි බලයක් බවටපත් වෙනවා ප්‍රඥාව ප්‍රඥා බලයක් වාටපත් වෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම පහ බල ධර්මේ බාටපත් වෙන්නේ නැත්තේ මේ විනිවිද දකින්න බැරි ගැටලුවක් තියෙන නිසායි. විනිවිද දකින්න බැරි ග්‍රන්ථි ස්ථානයක්ම එකදී හම්බ වෙනවා. ඒක මේ කාගවත් අකුසලයක් වෙන එකක් නෙවෙයි. ඒ ධර්මයේ අතරමඟදී හම්බ වෙන අතිරේක ප්‍රශ්න පත්‍රයක්. එතෙන් gedara වැඩ ටිකක්. ඒක සමත් වුණාට පස්සේ අර ඉන්ද්‍රිය ධර්ම පහ බල ධර්ම බාටපත් වෙනවා. ඉතින් ඒක නිසා ඉන්ද්‍රිය ධර්ම බාටපත් වීමත් කෙනෙක්ගේ ජීවිතයේ ಗುಣ විශේෂයක්. විශේෂ භාගීය ධර්ම කියලා එකට කියන්නේ. අපි ඒක 126 වෙනි වැඩමුළුවේදී මෙහි එnde ඉස්සලා අපි නිස්සරණවණේදී අපි ඒක ධර්ම මාතෘකාව විදිහට ගත්තා. කෙනෙකුට අවශ්‍ය නම් ඒ අනුව ඒ විශේෂ භාගීය ධර්ම පංචින්ත්‍රය ධර්ම පිළිබඳව ඒ දේශනාදී පවත්වපු ධර්ම දේශනාවලට ඒ වැඩමුළුවේ පවත්වපු ධර්ම දේශනාවට ඇවිත් ලබා ගන්න පුළුවන්. දැන් අපි ඒක අර විනිවිද දකින්න බැරි කාරණාව gedara වැඩක් වශයෙන් දීලා අභ්‍යාස පන්තියක් විදියට දීලා අභිෝගයක් විදියට දීලා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් කරගන්න හැටි තමයි මේකෙදී අපිට කියලා දෙන්නේ. ඉතින් අපි ඊයේ ඒ ගත්ත පංච නිස්සරණියා ධාතු කියන එකේ කාම ඡන්දය සම්බන්ධ කරගත්ත ගැටලුව විසඳන හැටි ඒ කාමච්ඡන්දේ සම්පූර්ණ දුරුවන් කිරීමක් මෙතන අදහස් කරන්නේ ඒ කාමච්ඡන්දෙන් අපිට මතුවෙන ගැටලුව විනිවිදිනවා. හරහා බලනවා. හරහා බැලුවට පස්සේ ඒකේ බල අන්න වගේ මේ දුප්පටි විඥා කියලා කියන්නේ විනිවිදින්න අමාරු හරහා බලන්න අමාරු සංකීර්ණතාවයක් මේක රේඛීය ක්‍රමයට බලන්න බෑ. මේක සටන් උපක්‍රමිකව ගහන්න ඕනේ. මේක සම්මුති යුද්ධෙන් දිනන්න බෑ. ගරිල්ලා සටනකින් දෙන්න ඕනේ. ඒගොල්ල අපිට ගහන්නේ ගරිල්ලා ක්‍රමයට. අපි මේ ලස්සනට භාවනා කරන්න ඕනේ ඉඳපු ගමන් කාමච්ඡන්දයක් ගෙනත් දානවා. පෙර කියන්නේ නැතුව, ඉඟියක් දෙන්නේ නැතුව, පුරු නිමිත්තක් නැතිව පාට ගෙනත් දානවා කාමච්ඡන්දයක්. එතකොට අපි බය වෙලා අඬාගෙන පසුබාහන ගියොත් අපි යුද්ධේ පරාදයි. අපි දැනගෙන යන්න ඕනේ ඒගොල්ලෝ ගරිල්ලා ක්‍රමයට පහර දෙනකොට අපිත් ඇම්බුෂ් එකක් දෙන්න ඕනේ. ගරිල්ලා පහරක් දෙන්න ඕනේ. ඒකට සුවිශේෂී ඥානයක් අවශ්‍යයි. ඒකට ස්ථානෝචිත ප්‍රඥාව කියලා අපි සිංහලෙන් කියනවා තන්වැසි නෝන කියලා කියනවා මේකට. තන්වැසි නෝන කියන්නේ එතෙන්ට හරියට අපේක්ෂා කරගෙන යන්න ඕනේ මෙතෙන්දී මගේ හදිසි ප්‍රහාර එන්න පුළුවන්. ඒ ප්‍රහාර එන්නේ ඒ ගරිල්ලා සටනේදී විශාල බලමුළු යොදවන්නෙත් නැහැ. විශාල ආයුධ යොදවන්නෙත් නැහැ මර්මස්ථානයකට ගහනවා. එතකොට අපි ඒක දැනගෙන ගියොත් මර්මස්ථානට ගහනකොටම ඒකට අපි ප්‍රති මේ ප්‍රථමාධාර දෙනවා විතරක් නෙවෙයි ඒ ඒ ගරිල්ලා තෙබලුම් සමූල ඝාතනය කරන්න. එතෙන්දී අනුකම්පාවක් නැහැ. තෙතක් නැහැ. කෙලස් එක්ක වැඩ කරන්න ගියාම හුරතල් බෑ. ඌ අපේ බෙල්ල කනනවා, ඌගේ බෙල්ල කනවා. ඒ වගේ වැඩ පිළිවෙලක් මෙතන තියෙනවා. මේක බුදුරජාණන්සේ පෙන්වන හරීම අහිංසක ක්‍රමයකට සුන්දර ක්‍රමයකට හැබැයි හරිම සෙල්ලක්කාරයි ඒ නිසා මේක දුප්පටි විඥා කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් ඊයේ කරපු දේශනාවේ කෙටි මතක් කිරීමක් අපි අද දේශනාවට පූර්විකාවක් වශයෙන් මතක් කළොත් බුදුරජාණන්සේ සඳහන් කරනවා අපි භාවනා කරගෙන යනවායි කියලා හිතමු. එහෙම නැත්නම් අපි සක්මනක් කරනවා නැත්නම් පරියන්කයක් කරනවා නැත්නම් එදිනදා වැඩක මානසික කාර්යය පවත්තන්න ඕනේ. පුළුවන්. ඒක තමයි මගේ යුතුයකම. ඒක තමයි මම මට කරගන්න සුභ සිද්ධිය කියලා දාන්නවා. දැනගෙන හොඳට කරගෙන ඉන්නකොට ඒක පාරට හිතට රූපයක් නිසා හෝ සද්දයක් නිසා හෝ ගඳක් රසක් පහසක් නිසා ආශාවක් ඇති වෙනවා. කාමචන්දේ කියලා අපි හිතපුවාම හිතන්නේ මේ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් කළ යුතු දීකසින් හමාර කළ යුතු ග්‍රාමීය ධර්මයටත් කාමච්ඡන්දේ කියලා කියනවා. නමුත් මේ රූප බලන තියෙන ආසාවටත් කාමච්ඡන්දේ කියලා කියනවා. අතිරේක තද්ද අහන තියෙන ආතාවටත් කාමච්ඡන්දේ කියලා කියනවා. අතිරේක ගඳ බලන්න, සුවඳ බලන්න තියෙන ආතාව, රස බලන්න තියෙන ආතාව, පහත ලබන්න තියෙන ආතාව, විවිධාකාර තමන්ගේ මේ මතිමතාන්තරත් එක්ක මනෝ විකාර කරන තියෙන ආශාවටත් කාමච්ඡන්දේ කියනවා. ඉතින් මේවා අපිට අපි පිරිසුදු චිත්ත ධාරාවක් පවත්වාගෙන යනකොට චිත්ත સંතානය පවත්නකොට ඒ පාරටම පෙර සලකුණක් නොතබ ආශි අකුණු විදුලක් හිටුවා වගේ ඔන්න ඡාපයක් යනවා. විදුලි ඡාපයක් කරන. ඒකට අපේ හිත කාමයට ආතුර වෙනවා. අනේ මේ දේ ওই වැඩි නතර කරලා මේකට ගියොත් හොඳයි කියලා කාම ඡන්දය ආසාව තෘෂ්ණාව මනාපේ ප්‍රේමය ගොඩාක් වචන තියෙන එකක් එනවා හිතට. ආපු ගමන් මේ යෝගාවචරයට තේරෙනවා මේ අතිරේකව මේ වැඩේ පිරිසුදු චිත්ත ධාරාව පවත්වද්දී මේ අතිරේකව ආපු මේ කාම ඡන්දයට හිත බැසගන්නේ නැහැ. පණින්නේ නැහැ. පහදින්නේ නැහැ. ඒකේ ළඟින්නේ නැහැ. ඒක ඒක මිදෙන්න හිතන්නේ. ඒකෙන් ළඟින්ද හිතන්නේ නැති විදිහේ මානසිකත්වයක් ආවනම් එහෙම තමයි අතිරේකව ආපු දේ දැනගෙන සතියට මේ නිසා මට මනාපේ පහළුණා කියලා දැනුණා නම් එයා දන්නවා මනාපේ දැක්කේ නැත්තම් මනාපේ වශයෙන් ඒකට අපි බහිනවා. ඒකට පනිනවා. ඒකේ පහදිනවා. ඒකේ ලාගිනවා. ඒකෙන් මිදෙන්න හදන එක බදා ගන්න හදනවා. නමුත් මේ අතිරේක වාප සද්ද නිසා, රූප නිසා, ගන්ධ නිසා, රස නිසා මට මනාපයක් පහළ වුණා කියලා දැනගත්තා නම් එයා දන්නවා මේ මනාපේ පහළ වෙනවා කියලා කියන්නේ ඒකාන්තෙම මූල කර්මස්ථාන සතියේ කාබාසිනිය වෙලා පිටපොට ගිහිල්ලා අර අතිරේක වාපු ආගන්තුකෝ ආපු ගේට්ටුව කඩාගෙන ආපු මේ අමුත්තා හිතේ මනාපේ මගින් ආතුර කරලා තිනවා මෙන්න මේ පැමිණිච්ච මේ මනාපේ මනාපේ වශයෙන් තේරුම් ගත්තා ඒ යෝගාවචරයට තේරෙනවා දැන් ඉන්නේ අනුතරදායක තැනක් කියලා. දැන් ඉන්නේ ගෝචර අජ්‍යත්ත භූමියේ නෙවෙයි. ക്ഷേම භූමියේ නෙවෙයි. දැන් ඉන්නේ තාත්තගේ බෝතලේ නෙවෙයි පිට තැනක අනුතරදායක තැනක කියලා යට හිතා ගන්න පුළුවන්. මොකද මේ ඇතිවෙච්ච මනාපය නිසා. නමුත් මේ මනාපයක් ඇතිවීම පිළිබඳ හිතනක් කරගත්තොත් එහෙම නැත්නම් මට මේක දැන් ඉති කරන දෙයක් නෑ මම අසරණ යනාතයි කියලා තමන්ගේ ක්‍රමසහවිදි හොයන්ට ගොඩේන මාර්ගයක් හොයන්න හම්බ වෙන්නේ මේ මනාපෙට හිත නතු වුනොත් ඉතින් මේ යෝගාවචරයා මේ ආපු රූපේ සද්දගන්ධ රසයත් එක්ක නෙවෙයි වැඩ කරන්නේ ඒ ආපු රූපේ සද්දේ ගන්ධ රස පහස මොකක් හරි නිසා මේ මනාපය මනාපයක් වශයෙන් තේරුම් ගත්තනම් ඒකට හිත නොසලා නොතලා නරක නොකර තබා ගැනීම තමයි මේ දුප්පටි විජ්ජ ධර්මය. මගේ හිතට මනාපයක් ආවේ ගැන පශ්චාත්තාප වෙන්න එපා. කලබල වෙන්න එපා. කලබල වුණොත් කොරස් කටේවත් අත් දාගන්න බෑ. දැන් මේ මං හිතලා නෙවෙයි එහෙම නැත්නම් මගේ චේතනාවකින් නෙවෙයි එකපාරට කඩාගෙන කාමච්ඡන්දයක් ආවා. මගේ හිත දැන් දන්නවා ඒ නිසා මම මේ කාමච්ඡන්දය අනුගමනය කරන්නේ පොහොර දාන්නේ ආහාර දෙන්නේ නැහැ. මෙන්න මේ ආහාර නොදීම පොහොර නොදැමීම අනුගමනය නොකිරීම කරන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා චක්කුණා රූපන් දිස්වා න නිමිත්තක් ගායී හෝති නානු බියංජනක් ගායී හෝති යත්වාදි කරන මේතං අසංගතං විරන්තං uppajjati papaka kusala dhamma තත්ත සංවරය ආපජ්ජති රක්කති චක්කුන්ද්‍රියං කියලා. අපි දැන් මේ ධක්මං කර කර යනවා කියලා හිතමු. යෝගාවචරය යෝගාවචර වැඩ කියලා ඉන්නවා. ඒක පහාරට අපි ලස්සන සමනලෙක් දකිනවා. නැත්නම් ලස්සන මලක් දකිනවා. නැත්නම් ලස්සන පැලයක් දකිනවා. අපි එළිය සක්මන් කරන වෙලාවක හිතන්නකො විශේෂයෙන්ම සක්මනේ යහකට කියලා හැරෙනකොට අපේ හිත බොහෝ විට අර පයේ කාය පස්සද්ධිය තිබුණ හිත කායේ ඔපේ තිබුණ හිත එකපාරට ඇහැට දුවනවා. දුවන රූපයක් දකින්න හදන. දැන් බුද්ධ ඥානසෙ මේක නිසෝ නිදර්ශනයකට පේනවා. චක්කුණා රූපන් දිස්වා. නේ නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායෝති. දී දකින්න රූපේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න යන්න එපා. අංග ප්‍රත්‍යංග බලන්න යන්න එපා. අලගිය මුලගිය බලන්න යන්න එපා. බලපු ගමන් කරගෙන ගිය වැඩේ පැත්තක දාලා. ඒ කියන්නේ පයේ පැවතිච්ච හිත වෙනුවට අර දැකපු රූපේ අලගිය මුලගිය බලාගෙන කතන්දර ගොතාගෙන පටලවාගෙන නූපන් අකුසල් රාශියක් උපදින පාරකට වැටෙනවා. අර පයේ ඉන්නකන් අරසයි. ඒක අපේ ගෝචර අධ්‍යත්ත ආරමුණ සත්‍යපට්ඨානෙ. මේ රූපේ කිසි කෙනෙකුගේ අපේක්ෂාවකින් නොදොව ආපු එක. ආපු නිසා ඒකේ ව්‍යංජනානි ව්‍යංජන බලන්න නම් අංග ප්‍රත්‍යංග බලන්න නම් අලගිය මුලගිය බලන්න නම් මනාපයක් පහළ වෙන්න ඕනේ. මනාපයක් පහළ වුනේ නැත්නම් ඒ රූපේ සුද්ධ දැක්ක විතරයි අපි ගණන් ගන්නෑ. ඒ එහාට ගිහිල්ලා අංග ප්‍රත්‍යංග බලන්නේ ව්‍යංජනාන ව්‍යංජන බලන්නේ අලගිය මුලගිය බලන්නේ මේ රාගයට තෙත්තිච්ච නිසා මත්තිච්ච නිසා ආන්නේ මේ වෙලාවේදී මේ දැන් රාගයක් ඇවිල්ලා තියෙන්නේ. අතුරු ආන්තරාවක් වෙලා තියෙන්නේ. මට ගරිල්ලා සටනකට පහරක් වැදිලා තියෙන්නේ. මම මේකේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න යන්න නරකයි. කොච්චර ඉක්මනට මට නැවතත් পায়ට හිත ගන්න පුළුවන්ද කියලා. අරකට පශ්චාත්තාප නොවීමත් මේ සටන් උපක්‍රමයේ විශේෂතම සලකුණක්. පශ්චාත්තාප වුණොත් අපිට ආපහු එන්නත් බෑ, එන්න දන්නෙත් නෑ පාර පැකිලිලා වැටෙනවා අපි. පය පැකිලිලා වැටෙනවා. ඒක නිසා ගිය බව හැබෑව මනාපය ඇති වෙච්ච බවත් හැබෑව බුදුහාමර අපිට අතිරේක වශයෙන් කියලා තියලා තිනවා මේ පිට යන්න හේතු වෙච්ච අරමුණේ විස්තර හොයන්න යන්න එපයි කියලා. අලගේ මුලගේ දේවල් බලන්න එපා. ව්‍යංජන අනු ව්‍යංජන බලන්න එපා. බලන්න හිත කලබල කරගන්න නැතුව තමහර හිතපු අරමුණට එන්න තමන්ගේ නිවස බල ආපහු එන පාර දන්නවනම් ඒ කෙනාට හිත කලබල නොගත් කර නොගත් තරමට නැවත ආපහු එන ගමන විවෘත වෙනවා පැහැදිලි වෙනවා හිත කරබල ගත්ත තරමට ආපු පාර නැවත හොයා ගන්න බැරි තරම් අවුල් වියවුල් වෙනවා. ඒ නිසා එතන හිත කරබල නොකර සිටීම ඊටාම විනිවිද දකින්න බැරි අමාරුකමක්. මෙතන තමයි ආගමයි ධර්මයේ වින් වෙන තැන. ආගමේ ඉන්න එක්කන හිත කරදර කර ගැනීම යුතුයකමක් කරලා සලකනවා. අනේ මගේ හිත පිට ගියා අයියෝ කියලා ඊසාත වෙනකන් අඬන්න පටන් ගන්නවා. ඒකල කියනවා මට ආපු රූපෙ මෙච්චර ලස්සනයි, මෙච්චර හැඩයි, මෙච්චර වැඩයි කියලා අර රූපේ විස්තර කියන්න හදනවයි කියලා කියන්නේ ඒකාන්තයෙන්ම Tamange මූල කර්මත්තාන්ට අනදර කිරීමක්. මූල කර්මත්තාන්ට නොසලකා හැරීමක්. අන්නේ දේ නොකර ඉඳ සුතමේ ඥානෙ දෙන්න පුළුවන්. අන්නේ දේ නොකර ඉන්න චින්තාමය ඥානෙ දෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ වැඩි කරන්න පුළුවන් වේද බැරිද කියන එක බුදුහාමතුරට සාතික කරන්න බෑ. යෝගාවචරයට සාතික කරන්න බෑ. හැබැයි ඒ සඳහා ගන්න ප්‍රයත්නය දෙයිය බුදුන් වඳින වැඩක්. බ්‍රහ්මියොත් වඳින වැඩක්. අපි මේ පන්ති කාමරවල උගන්වන දේවල් වල අම්මල තාත්තලා අපිට උගන්වන දේවල් වල ඒක නෑ. ඒ නිසා අපි අතුරු ආන්තර ආපදී කාමේම දනවන එකක් වෙන්න ආතාව දනවන එකක් වෙන්න පුළුවන්. ඒකේ විස්තර හොයන්න ගියොත් නූපන්න කුසල් ප්‍රාශයක් උපදිනවා. නූපන්න කුසල් නොයිපදවීම සඳහා ආරක්ෂක භූමිය තමයි තමන් මෙතෙක් වැඩ කරන ගිය මූල කර්මස්ථානය කියලා ආපහු ගන්න. එතකොට මෙන්න මේ න්‍යාය නැත්නම් මේ මේ කියන ප්‍රතිපදාව අපි ව්‍යාපාදයකට දානවා. අපි දකින්න අසුචි පිටක්. එහෙනම් කවුරු හරි සෙම ටිකක් කැහැරලා දාලා තියෙනවා. දකින්නකොටම අපිට තරහක් යනවා චික් මේ සක්මනීම කවුරු හරි මේ කැත කරලා තියෙනවා. එහෙනම් මේ සක්මනේ මොන හරි නුසුදුසු දෙයක් දාලා තිනකොට දකින්නවත් එක්කම නුරුස්නා ගතියක් එනවා. නුරුස්නා ගතියක් ඇවිල්ලා මේ කවුද මේක කරන්න ඇත්තේ? මේ මනසට මම දඬුවම් කරනවා. මේක නොකළ යුතු කියලා ඒක දිගේ හිත අරගෙන යන්නේ හරියට සදාචාරවාදයක් වගේ. නමුත් මේ නඩුව පරද්දන්න ආපු ගොඩ පෙරක දෝරුවේ කියා කරන්නේ ආපහු පහයට හිත ගන්න තියෙන අවස්ථාව නැති කරලා මේ වැරදිකාරය හොල දඬුවම් කරන්න හදනවා. වැරද්ද ප්‍රමාණ කරන්න හදනවා. ඒකල මම නම් ඕවා කරන්නේ නැහැ කියලා තමයි සුද්ධවන්තෙක් වෙන්න හදනවා. මේ හැම එකකින්ම නැවත මූල කර්මස්ථානයේ හිත ගන්න තියෙන අවස්ථාව නැති වෙන නිසා එයා මේ අමනාපයේ දනවන අරමුණට උනත් ඒ කෙනා හොයන්න අමනාප වෙච්චිදී දිගපළල හොයන්න ව්‍යංජන අනුව්‍යංජට හොයන්න යෑමට කියනවා පක්ඛන්දති පතීදති සම්තිට්ඨති කියලා. ඒකට බැස ගැනීමක් වෙන එකට පහතිනවා. ඒකේ බැස ඒක läග ගැනීමක් වෙනවා බැඳීමක් පටිගයක් ඇති ආසාව වගේම පටිගයක් අරමුණට බැඳිනවා මෙන්න මෙතනදී Taman දැනගත්තොත් මට දැන් ආපහු අරමුණට ගියොත් මම නැවත සුද්ධයි මේ වැරදි වැඩක් තමයි කරලා තියෙන්නේ නමුත් එයා කරපු වැරදි වැඩෙන් මම මොකටද පාප කුසල් සමාදන් වෙන්නේ මට පුළුවන් කුසල් සමාදානයි කුසල් සමාදානයි කියන්නේ අරමුණ අකුසල සමාදානය කියලා කියන්නේ ආර්ය කරපු වැඩි වැඩේ පිළිබඳව නැවත නැවත හිතමින් නැවත නැවත ප්‍රමාණ කරමින් තමන් හොඳයි එයා වැරදි මේක කැත වැඩක් කළ යුතු තැනක් නෙවෙයි කියලා අපි ඒ හිතන හිතවිල්ල පෙනුමට බාහිරෙන් සදාචාර සම්පන්න වුණාට හිත කෙලෙසෙනවා අකුසල් සමාදානයකට යනවා කවුද අකුසලේ කරලා තියෙන්නේ Taman තමයි සමාදාන අන්න ඒකදී ඒ ව්‍යාපාද ධනවන ව්‍යාපාදං මනසිකරෝතු ව්‍යාපාදං චිත්තං න පක්ඛන්දති. ව්‍යාපාදයට හිත නැවත නැවත යොදන්න එපා. බස්සන්න එපා. නිමග්න කරන්න එපා. න පසීදති. ඒක පසීදති කියනවා පැහැදීමක් තියෙන. මෙතන නොමන අපේ නිසා එයාගේ හිත ඒකටම läගිනවා. න සම්තිතියගේ තවදුරටත් හිත läගුම් ගන්න දෙන්න එපා. හිතේකින් මුදව ගන්න. මුදව ගැනීමටයි මූල කර්මත්තානේ තියෙන්නේ. මූල කර්මත්තායතන බුදුන් වෙනවා. මූල කර්මත්තායතන ධර්මී වෙනවා. මූල කර්මත්තායතන සංඝයා වෙනවා. මූල කර්මත්තායතන සීල වෙනවා. යම් කිසි කෙනෙක්ගේ නොමග යවන සුළු බොහෝම නොගැලපෙන නොකෑමනා දහපතුරා වැඩ පිළිලක් කරලා තිබුණාට ඒක දිගේ ඉඳ ඉඳ ඒ කරපු වැඩේ සමාදන් වෙනවා කියන එක මතක තියාගන්න. වහාම හිත කලවලා ඒ වෙලාවේදී හිත යොදන්න කලින් සැලසුම් කරගත්ත පණවගත්ත ළඳ මූල කර්මත්තානයක් තියෙන්න ඕන. අන්නේ මූල කර්මත්තානේ එතකොට කාන්තාරයේ අසරණ වෙච්ච මිනිස්සෙකුට ക്ഷേම භූමියක් වාගේ. මොහොතේ අතරවන් වෙච්ච මිනිසයාට පුංචි දිවයිනක් වාගේ. කැලේ අතරවන් වෙච්ච මිනිසයාට අතදි ගැල්ලා පෙන්නවා වගේ මෙන්න මේ ළඟ ගමක් තියෙනවා මේකට ඵලයන් කියෝ වගේ ඒ මූල කර්මත්තාන කියනවා අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. ඒක ශෝක නොකරන තැන තමයි මූල කර්මත්තාන. විරජං කියලා කියන්නේ එදාට ව්‍යාපාදේ කියන රජස් නැහැ. මූල කර්මස්ථානේ විරජං. රජස් නැති තැන ඛේමං කියලා කියන්නේ ക്ഷേම භූමිය. ඉතින් කලබල වෙච්ච වෙලාවේදී මේ වෙච්ච කලබලේ දිගපල්ලමනින් යන්න එපා. වෙච්ච කලබලේ ව්‍යංජනන ව්‍යංජන බලන්න යන්න එපා. වෙච්ච කලබලේ අංග ප්‍රත්‍යංග බලන්න යන්න එපා. ජාතකයේ බලන්න යන්න එපා. ඒක තමයි කෙලස් කියන්නේ. පත්‍රේ කියවන්න තියෙන හරියක් තියෙන කෙලස්. රේඩියෝ එක අහන්න තියෙන හරියක් තියෙන කෙලස්. ටෙලිවිෂන් එක බලන තියෙන හරියක් තියෙන කෙලෙස්. කවුරු හරි වරද්දා ගත්තට පස්සේ උගේ ජාතකයේ කියලා උගේ අම්මා මෙහෙම කෙරුවා තාත්තා මෙහෙම කෙරුවා මේක මේ ජාතිකයා කී කියා. අර කුණු කන්දල් වලට අපි කොච්චර කැමතිද කියලා බලන්න. දැන් ගෙදර ගිය ගමන් මොකද කරන්නේ? පත්‍රය අරගෙන ඔක්කොම අර පට්ටන්දර ටික කියවනවා. එහෙනම් ටෙලිවිෂන් එක බලනවා. මේ හදාගෙන ගිය සූද්ධ කරන ගිය රෙද්දේ බුලත් කියලා පාරක් ගැහුවා වගේ ඒ කුණු නැතුව අපිට ජීවත් වෙන්න බෑ. දීසපාලනච්චන්ගේ වැරදි, හොලිවුඩ් නිලියන්ගේ වැරදි, මාල්නි පොන්තිකා කොහොමද, ගාමිණි පොන්තිකා කොහොමද කියලා ඉන්නවා මිස මේ තමන්ගේ චිත්තසංතානේ කොච්චරක් පිරිසුදුද කියලා පිරිසුදු වෙච්ච හිතට අර කුණු කන්දල් ළමා ගැනීමනේ අපි මේ ජනමාධ්‍ය කියන්නේ. අද අපි ඉන්නේ IT ටෙක්නොලොජි එකේ ඉහළම තලයේ කෙලෙසොල ඉහළම තලයේ. මුළු IT ටෙක්නොලොජි එකම කරන්නේ අනවශ්‍ය කුණු කන්දලයක් ඉතාම දක්ෂව බොක්කටම ගෙනලා දාන එකයි. ඉන්ජෙක්ෂන් එකක් ගෙනලා හරියටම කැවුත්තටම ගැහුවා වගේ. ගැලවෙන්නම බෑ. මම අරණ්‍ය වාසී සංඝයා වංශනමක් මටවත් ගැලවෙන්න බෑ. ඒසත් දැනගෙන පාවිච්චි කරන්න ටොං ගාන කන රත්තල් ගාන දැනගෙන කන්න. අපේ හිත බුදුම ආශයි ව්‍යාපාදෙට. අනුගේ ගුණ කන්දලයක් ඇහෙනකොට කන් දෙක හා වංගේ වගේ අපේ මෙහෙම යොමු වෙලා ඉන්නේ ඈ කන් රුකුල් කරලා අහනවා. කාගේරි වැරද්දක් එහෙම පෙන්වනවා ටෙලිවිෂන් එකේ තාත්තා දුවක් එක්ක කාම මිත්‍යාචාරය කරනවා. ඔක රෙකෝඩ් කරගෙන බලනවානේ. ඒකනේ අපිට ඕන කරන්නේ. දැන් මේ පාඩි වෙලා ඉන්න කෙනෙක් පැය 3ක් විතර ටෙලිවිෂන් එකේ පෙන්වන්න ගහයි ටෙලිවිෂන් එක ඔසලා පොළවේ. ඔය බලන්න දැන් නෑ. හොඳට භාවනා කරන කෙනෙක් විලුම් කරලා පෙන්වන්න පැය 3ක් විතර ටෙලිවිෂන් එකේ කවුද බලන්නේ කියලා? කවුරු බලන්නේ? දෙන්නේ ගහ ගන්නවා දැක්කොත්. අප්පා ඒක වීඩියෝ කරලා හොඳ රෙසලූෂන් තියෙනවද බලලා රෙකෝඩ් කර කර බලනවා. ආන්න මේ තියෙන ගතියේදී ඒ ව්‍යාපාදං චිත්තං ව්‍යාපාදී ඇතිවෙච්ච හිතට පක්ඛන්දති පසීතති සම්තිත්‍ත්‍ති න විමුච්ඡති කියන්නේ අපි මේ කරන ගරුත්වය මේ ඇතිවෙච්ච අමනාපය පව් සමාදානට කියන ගරුත්වය තමයි අපේ සංසාරේ තීන්දුව කරන්නේ. ටෙලිවිෂන් එකේ දෝෂයක් නැහැ. පත්තරේ දෝෂෙකුත් නැහැ. රේඩියෝයේ දෝෂෙකුත් නැහැ. ඒ මොකද ඒව නොබල ඉන්න බලන්න. ටෙලිවිෂන් එකේ තියෙනවනේ ස්විච් ඔෆ් කරන්න ස්විච් එක. ඔෆ් කරන්න පුළුවන් අපි ඒක ඔෆ් කරන්නේ මේ අධ්‍යක්ෂණය කරපු එකක් කුපාඩියයි කියලා ඌට පත්‍රේ ලියලා දානවා කුපාඩියක බලලා ඉවර වෙලා. කුපාඩියක බැලුවේ නැත්නම් කොහොමද දන්නේ මේ හදපු එක කුපාඩියක් කියලා. ඒසොට බලන එක ඊට පොඩ්ඩක් කුපාඩි වෙන්න eBay. ඒකනේ ඔය පැත්තට තියෙන විවේචන. මෙන්න මේක පුදුජානංශ අපට පෙන්නනවා. මෙතනදී නම් අපිට වෙන්නේ ඇත්තම සාරිපුත්තු සාන්නාංශේ මේ පිරිසුදු චිත්ත ප්‍රවෘත්තිය පවත්තන වේලාවක හිතමනාප වෙන දෙයක් වෙනවා. අපි මේ සක්මණේදී කිව්වට ඉතින් ඉදිරියදා වැඩොද්දිත් වෙන්න පුළුවන්. වෙච්ච ගමන් අපේ හිත අර මෙතෙක් වෙලා පවත්තපු මානසිකාරේ පවත්තපු පයේ හිත පැවැත්වීම කොච්චර කම්මැලි විදිහට සලකනවද අර පිටින් ආපු කුණු කන්දලේ අර පිටින් ආපු ව්‍යාපාදය කොච්චර සිත් පැහැර ගන්න විදිහට කොච්චර විචිත්‍ර විදිහට බලනවද කියන එක අපි කොච්චර කාලයක් සංසාරේ පුරුදු කරපු ගතියක්ද කියලා හිතා ගන්න පුළුවන්. නිසා කිසි කෙනෙක් හිතනට කරගන්න යන්න එපා. මෙන්න මෙවැනි හිතකට භාවනාව නොදී, මෙවැනි හිතකට සතිය හඳුන්වා නොදී, මෙවැනි හිතකට සාරිපුත්‍ර ස්වාමීන් හඳුන්වා නොදී, මෙවැනි හිතකට බුදුහාමුදුර හඳුන්වා නොදී තිබ්බොත් මේ හිත කොහටද යන්නේ කියලා බලන්න. කොයි අතරද යන්නේ? මිටි තනින් වතුර බැසියේ. මෙතනදී අපිට තීන්දුවක් කරන්න පුළුවන්. මෙතෙන්දී අපිට සුභසිද්ධිය සලස ගන්න පුළුවන්. මෙතෙන්දී අපිට සතිය පිහිටව ගන්න පුළුවන්. මෙතෙන්දී අපිට විනිවිද දකින්න පුළුවන්. මෙතෙන්දී අපිට නිස්සරණයක් පිණිස ධර්මයක් තියෙනවා. කියලා මේ තකති අසීරු අවස්ථාවේ තීර්ණාත්මක අවස්ථාවේ කලබල වෙන්න එපා. ඉක්මන් වෙන්න එපා. හොඳට බලන්න මේක ව්‍යාපාද ධනවන අරමුණ තමන්ගේ මූල කර්මස්ථානයේ අව්‍යාපාදී ධනවන අරමුණ. අන්නේ දෙකෙන් කොච්චර ඉක්මනට පට බේරලා ව්‍යාපාදේ පක්ඛන්දති පසීදති සම්තිත්‍ත්‍ති විමුච්ඡති කරන්නේ නැතුව අව්‍යාපාදේ පක්ඛන්දති පසීදති සම්තිත්‍ත්‍ති කියලා හිතා ගන්න පුළුවන් නම් මෙන්න මේ වෙනස තමයි ආර්ය සහ පෘථග්ජන වෙනස. ඒක එතනදීම උණු උණුවේ දකින්න පුළුවන් නම් මේ අරමුණට හිත ස්වභාවයෙන් ඇදෙනවා. හැබැයි අපාගාමි. ඒ වෙනුවට මම වඩා ගන්නලද තනා ගන්නලද අර්ශාවක් දෙන මූල කර්මස්ථානේ තියෙනවා. අරක පිළිබඳව වැඩි විස්තර ව්‍යවහාර කරන්නේ නැතුව අලගිය මුලගිය ව්‍යංජනාන ව්‍යංජන බලන්නේ නැතුව නෝපන්න කුසල් නොයිපද වීම සඳහා පොහොර දාන්නේ නැතුව නොයිපන්න කුසල් නොයිපද වීම පිණිස නැවත මූල කර්මස්ථානට එන පාර හොඳ විස්තර සහිතව කාට හරි කියන්න පුළුවන් නම් ඒ තමයි කමඨාන් සුද්ධ වීම කියලා කවුරු හරි දන්නවනම් ඒ සඳහා අපිට ඉගෙන ගන්න මොනවත් ඕනේ නැහැ මොනම දෙයක්වත් ඉගෙන ගන්න ඕනේ නැහැ ආපහු එන එකයි ගැලවිච්ඡාව කියලා දන්නවනම් එයා ලස්සනට කියාවි මගේ හිත මෙන්න මේ විදිහේ ව්‍යාපාදයේ දානවන නැත්නම් නුරුස්නාකම දානවන අමනාපේ දානවන දෙයක් තියෙද්දිත් මට තේරුණා ඒකට බයලජ්ජාවක් පහළ වුණා එහෙම නැත්නම් ඒක ලැජ්ජාවක් පහළ වුණාට බයක් පහි වෙනකොට මම වඩලනද මට අරමුණ සීපත් වුණා කියනවනම් බුදුම්ම තමයි අයිගේ කිසිම වෙනසක් නැහැ. එතන තමයි බුදුරැස් වීදන තැන. ඒ තමයි ධර්මයේ තියෙන තැන. ඉතින් ඒක කෙරුවාට පස්සේ ඒක දැනගත්තට පස්සේ මේ නැවත මූල කර්මස්ථානට එන්න චිත්තක්ෂණයක්වත් යන්නේ අකාලිකවම අරමුණට හිතේනවා. ඒක ධර්මයේ කියන අකාලික ගුණය. ඕනේ කෙනෙකුට වෙන්නේ ඒක ඒපස්සේ කියලා ඇවිල්ලා බලන්න මේන් බලන්න. මෙතෙන් කිව්වොත් ව්‍යාපාදේ මෙතෙන් කිව්වොත් අව්‍යාපාදේ. මං අර බණ අහපු නිසා, භාවනා කරපු නිසා, අත්තරද ගත්ත නිසා, කමඨාන් සුද්ධ කරගත්ත නිසා එතනදිම ව්‍යාපාදේ අමතක කරලා ව්‍යාපාදේ පක්ඛන්දති පසීදති සම්තිත්‍ත්‍ති නවිමුච්ඡති විනුවට අව්‍යාපාදේ පක්ඛන්දති පසීදති සම්තිත්‍ත්‍ති විමුච්ඡති කියලා මෙතෙන්ට දානවා කියන එකේ වෙලාවක් ගන්නෙ නෑ ඒක කාලමානෙන් එහා පැත්තේ තියෙන කාලයට අහුවෙන්නේ නැති දෙයක් මෙවුවා සනාතන ධර්ම මේවට කියනවා පරමාර්ථ ධර්ම ඉතින් මේ දෙකම දීලා තියෙන අවස්ථාව තමයි මනුස්සකම කියන්නේ තිරසනාට ඕක නෑ තිරිසනුට කවදාකවත් බලලෙකුට මීයක් දැක්කට පස්සේ අනේ සුවපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන්න බෑ. බල්ලට තපස් රකින්න බෑ. බල්ලට මීයා දැක්කට පස්සේ ලේ පිට කෑවට පස්සේ තමයි උට සීපත් වෙන්නේ යන්තම් අවස්ථාව ප්‍රයෝජන ගත්තට පස්සේ. ගත්තයි කියලා. ගැරන්ටි කොට බෑ මීයක් දැක්කට පස්සේ තපස් රකින්න. අපි ගැරන්ටි නොවෙන නිසා බලල්ලු නොවෙන නිසා ඕන බලයක් වෙන්න පුළුවන් අපිට. එතෙන්දී එන අරමුණට පැනගෙන දැහැගෙන කාලා ලේ පෙරාගෙන අපි කෑ ගහන්න පටන් අරගත්තොත් බලලාත්මික තමයි. ගැරන්ටි ආත්මික තමයි. නමුත් මනුස්සාත්මයේ තියෙන මූල කර්මස්ථානයේ තියෙන එතන බුදුන් වැඩ ඉන්නවා. එතෙන්ට හිත යොදා ගන්න පුළුවන් වුණොත් පරෝපදේශ රහිතව කවුරුත් කියන්නේ නැතුව යෙදෙන්න ගත්තොත් පුදුම බැටරිය charge වෙන ගතියක් එනවා. පුදුම සතුටක් ඇති වෙනවා අපේ අම්මා අප්පවත් කියලා දුන්නේ නැති, කියලා දෙන්න දන්නේත් නැති, අපේ විශ්වවිද්‍යාල කියන ප්‍රොෆෙසර් කෙනෙක්වත් දන්නේ නැති දෙයක් මේ අවුරුදු 2600කට ඉස්සලා බුදු රටින් නිකුත් වෙලා සාරිපුත්‍ර සාංශය මේක අරසා කරන්න ඇවිල්ලා දැන් අපේ කනට තිබ්බා. මම ඒක හිතේ තියාගත්තා. මම ඒක වැදගත් විදිහට කැලකුවා. ඔන්න මම එකෙන් වැටගත්තා කියනකොට අර අවුරුදු 2600 වෙනස ටක් ගාලා නැති වෙලා බුදුන් එක්ක ඉන්නා වගේ සාරිපුත්‍ර සංසිත එක්ක ඉන්නා වගේ සවැත්නොර ජේතවනාරාමේ ඉන්නා වගේ කාලමාන දේශමාන දෙකම නැතුව නැත්නම් කාලයට අහු වෙන්නේ නැතුව දේශයට අහු වෙන්නේ නැතුව ධර්මයේ නිකන් තින්තපොන කඩදාසියට තින්ත බින්දුවක් දැම්මා වගේ පාරට අල්ලන්න පටන් ගන්නවා. ඒකෝට තේරෙනවා මේක මේ එක සැරේ තේරුණාට විශාල ධර්ම પરම්පරාවක ආශ්චර්යවත් වැඩක්. දන් දීපු නිසා, සිල් රැක්ක නිසා, සමාධියක් වඩපු නිසා, බණ අහපු නිසා, හොඳ තර්කණයක් හිතේ තිබිච්ච නිසා, සෙල්ලක්කාර වැඩ වලට කැමැති නිසා, මේ නරකට අදින හිත ව්‍යාපාදයට අදින හිත තිබියදීම අව්‍යාපාදේ මට තියෙනවා කියලා බුදුන් මට ඉන්නවා ධර්ම ආරක්ෂාව මට තියෙනවා සංඝ ආරක්ෂාව තියෙනවා ශීල ආරක්ෂාව තියෙනවා කියලා මේ සමස්තය එතන ක්‍රියාත්මක වෙන්නේ සතිය කියන නාමයෙන් මේ බුදු සාරණ ධර්ම සාරණ සංඝ සාරණ ශීල ආරක්ෂාව මේ සතිය වශයෙන් පෙනී ඉඳලා යා හිඳලා කියනවා මෙන්න පාරවල් දෙක මේක සංසාරේ මෙන්න නිවන නිවන සඳහා ව්‍යාපාදයේ විරිවෙන් නිකන් ස්වභාවයෙන් යන පක්ඛන්දනය දැස ගන්න ගතිය, පසීජී කියන පහදින ගතිය, සම්තිති කියන තැග ගන්න ටැග් ගැහෙන ගතිය, මිදෙන්න නැතුව ඒකම අල්ලා ගන්න ගතිය වෙනුවට අව්‍යාපාදේ පක්ඛන්දනය කරන්න බැහැ ගන්න. නිමග්න කරන්න, පොවන්න, පහදින්න, එහි ළඟ යන්න. අව්‍යාපාදේ ළඟ ගන්න. ඒක විමුක්ති මාර්ගය බව තේරුම් ගන්න කියන එක දැන ගැනීමෙහි ඥාන පිටිමකමක් තියනවාද කියලා හිතන්න. මේ පිං ඇති එක නැති එක නා කියලා කතාවක් තියෙනවද බලන්න. බෞද්ධ අබෞද්ධ කතාවක් තියෙනවද බලන්න. පැවිදි වුණා නැහැ කියලා කතාවක් තියෙනවද බලන්න. වැඩ ගොඩක් තියෙන මිනිහෙක් නිකන් ඉන්න මිනිහෙක් කතාවක් තියෙනවද බලන්න. මොකක්වත්ම බලපාන්නේ. මේකට මනුස්සකම කියලා කියනවා. මේ වැඩේට ඔය අපි ඔය හිතන විදිහේ දවසේ පැය 20කට අමුඩේ ගහගෙන හම්බ කරන්න ඕනේ දැන් හම්බ කරන කට්ටිය සඳ උදේ අමුඩේ ගහපුවාම සිකුරාද හැන්ද වෙනකන් අමුඩේ ලියන්නේ හම්බ කරනවා හම්බ කරනවා හම්බ කරනවා ඕවර් ටයිම් කරනවා එහෙ දුවපන් මෙහෙ දුවපන් අරයට ඵලයන් චාන්චු මෙහාට ඵලයන් චාන්චු අරක ගෙනින් චාන්චු මේක ගෙනින් චාන්චු අන්තිමට කොහෙන් ගෙවිලා ගෙවිලා ගියාද කියලා දන්නේ ඒ කෙරුවත් මේ වගේ වැඩක් දන්නේ නැත්නම් මේ වගේ වැඩක් අපිට manussකම ලැබෙනකොට පැකේජ් එකේ තිබිලා තියෙනවා කියලා දන්නේ නැතුව මැරෙන manuss සංඛ්‍යාව කොච්චරද? අපි සංසාරේ ඉපදී ඉපදී මැරිච්ච සංඛ්‍යාව කොච්චරද? කවදාරි හිතාගන්න අරමුණක තියෙනවා මනාප මනාප ඇති කිරීමේ හැකියාව. ඒ අනුව දැන් ඇති උනේ මනාපයක්, දැන් ඇතිනේ අමනාපයක් කියලා මූල කර්මස්ථානෙට ඇවිල්ලා මූල කර්මස්ථානයේ දෘෂ්ටි කෝණය මේ මනාපේ මේ යමනාපේ කියලා දැක්කනම් උන්ද බුදු නොවුනට බුදුවා. උන්ද නිවන් නොදැක්කට දැක්කා වගේ මොකද ඒ දර්ශනේ තියෙනවා. ඊට පස්සේ එයා ඒ භාවනා කරන කෙනා ව්‍යාපාදේ එන වාරයක් පාස බලනවා මගේ හිත ව්‍යාපාද ධර්මන තියෙනවා අව්‍යාපාද ධර්මන තියෙනවා මේ දෙකම දුන්නාම කොයි එකටද හිත මේක බලන්ඩ උනන්දුව නිසා මේ ඊට පස්සේ ව්‍යාපාදයක් ආවත් එයාට ඒක පරිේශණයේ සඳහා අමුද්‍රව්‍යයක් වෙනා මිසක්කා ද්වේෂයක් එන්නේ නැහැ. ව්‍යාපාදෙ නැතුව මේක අපිට නැවත නැවත කරලා බලන්න බෑනේ. ඒ නිසා ව්‍යාපාදේ එනකොටම බලනවා මගේ හිත දැන් ව්‍යාපාද අරමුණ මෙහෙමයි අව්‍යාපාද අරමුණ මෙහෙමයි මේ දෙකෙන් ස්වභාවයෙන් යන්නේ කොයි පැත්තටද කියලා කවදා හරි ඒ කෙනාට තේරුනොත් මගේ හිත ව්‍යාපාද අරමුණට බයයි ලැජ්ජිතයි පක්ඛන්දනය කරන්නේ පසීද පහදින්නේ නැහැ සම්තිට්ඨනය කරන්නේ ඒ වෙනුවට අව්‍යාපාද ධර්මයට යනවයි කියලා ඒක කවදා හෝ යෝගාවචර ඉස්සර ඉස්සර නිකන් තක්කු මුක්කයෝක දිද්ද වෙන්නේ කලෙලියක් එන්නේ කාට පස්සේ කලෙලිය ඇතුවම සිද්ධ වෙනවා ව්‍යාපාදේ ආවට මං ව්‍යාපාදේ සමාදන් වෙන්නේ නැහැ ව්‍යාපාදේ එනේන වෙලාවේ අව්‍යාපාදේ තරහින අරමුණ තියේදී ඒක සමාදන් වෙන්නේ නැතුව තරහ නොයන අරමුණක් මම කලින් වඩලා තියෙනවා. ආනාපානෙ වඩලා තියෙනවා, සක්මන වඩලා තියෙනවා, නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව් වඩලා තියෙනවා. මම ඒකට දානවා කියලා කියපු ගමන් එන්නේ විදිහට මේ නිස්සරණය පාපයේ සරණ යන්නේ නැතුව මේ කුසලයේ සරණ යනකොටම ඒ හිත සුගතං සුභාවිතං සූට්ඨිතං සුයිමුත්තං කියලා ලස්සන නම්බුනාම වලින් සාරිපුත්‍ර සාන්ති සඳහන් කරන ඒ හිත මනා ගමන දාන්න. නොමනා ගමන තියෙන බව තියෙන නිසාම මනා ගමනේ තෙද වැඩි. මේ පාර දෙක තියෙනවා මේක අසංතාරෙට අපායට මේක නිවනට මේ නිසා මේ මෙච්චර පය පැකිලුණොත් සංසාරයට යන්න පුළුවන් නිවනට මේ අපායට යන්න පුළුවන් හරි පාර දන්නවනම් මේ පාට යන්න යනකොට මේ තියෙන පියවරක් පියවරක් පාදක සුගතගාමි ගමනක් වෙනවා. සුන්දර තැනකට යන ගමනක් වෙනවා. මොකද මේ තරම්ම දිදුලන අපායට යන පාර තියෙනවා. විමුච්ඡති මේ මේ අහුවෙන තැන තියේදී විමුක්ති වෙන පාර අපි දැනගන්න. සුභාවිතම් භාවිත මනසක් ඒ නිසා යා අකුසලයේ දැක්කට ව්‍යාපාදේ දැක්ක කලබල වෙන්න යන්නේ නැහැ. කලබල වුණොත් තමයි ඒක ව්‍යාපාදයක් වෙන්නේ. ඇත්තටම කලබලයටම ව්‍යාපාදිකෙන් නම කියන්න පුළුවන්. ඕකට තවත් ඕනනම් කියත හැකි. ඕකට තමයි ව්‍යාබාධ කියලා කියන්නේ. ලෙඩේ කියන්නේ ඕක තමයි සංසාරේ. සංසාරේ එන හරියක් ලෙඩේ ඉන්නේ කලබල වෙන එකට. මානසික ව්‍යාපාද, ව්‍යාබාධ, කායික ව්‍යාබාධ කියලා දෙකක් තියෙනවා. ඒ දෙකම ව්‍යාපාදේ නිසා එන එකක්. ඒ නිසා ආයුර්වේද ක්‍රමයේ කියනවා සියලු රෝග වලට හේතුව අස්ථාන බිය. අපිට මේ සියල එන සියලුම කායික රෝග වලට හේතුව අස්ථාන කෝපේ. කෝප නොකළ යුතු දේවල් වලට කෝප කරන්න ගියාම ස්ථාන කෝප නමයක් පෙන්නලා දසවෙනි අස්ථාන කෝපේ පෙන්න ඒක තමයි අපිට ලෙඩ වෙන්න හේතුව. ඒ නිසා ලෙඩ වෙන්න හේතුව අපිට ලෙඩ නොවීමට ඉඩ දීලයි අපි වුණාවෙන් ලෙඩ වෙන හේතුව අල්ලා ගැනීමයි මෙතන තියෙන්නේ. ඒක නිසා මේ දෙකම තියෙද්දී මේ ලෙඩ වෙන පාර නැත්නම් අස්ථාන කෝපේ මේ අස්ථාන කෝපේ නැතුව තමන්ගේ මූල කර්මස්ථානයි කියලා දැනගත්තා නම් භාවිත මනසකට විතරයි මේ දී ඇති ඕනම චිත්තක්ෂණයකට අපායයි නිවනයි දෙකම තියෙනවා. තෝරණ මිනිහාගේ හැටියට තමයි අපායද නිවනද තීන්දුව වෙන්නේ. අපි කිල්සලා තියෙන එහෙම නෙවෙයිනේ. අපි හිතලා තියෙන්නේ අපි අපායටම යන්න තීන්දුවයි කියලා. එහෙම තීන්දුවක් බුදුහාමුදුරු දීලා නෑ. බුදුරජාණන් අපිට දීලා තියෙන මනාපයම නාපේ පහළ වෙන හැම වෙලාවකම නිවන් මාර්ගය හෝ අපාය මාර්ගය තීන්දුව කරත හැකි අකුසලයේ සමාදන් වෙන එකනා අපාය මාර්ගයට වැටෙනවා. ඒ බව දැනගෙන අකුසලයේ සමාදන් නොවීම හරහා අකුසලයේ සමාදන් නොවීමට කුසලයේ කියන්නේ නිවන පාර හොයා ගන්න. ඒකට භාවිත මනසක් ඕන. භාවිත මනස කියලා කියන්නේ අත්තරදි කරලා තියෙන්න ඕන. Taman කරපු අත්තරදි තමයි Tamanට හම්බෙලා තියෙන නිවන් මාර්ගය. ඒ නිසා භාවනා ජීවිතයේ අත්තරද්දත් මණිකක් වෙනවා. අත්තරද්දත් වටින දෙයක් වෙනවා. මොකද මේ භාවනා ජීවිතයක් නිසා. සුවුට්ඨිතං කියලා කියන්නේ ආරක්ෂාව තියෙනවා. මොන විදියට දත් පාගෙන ඇත් දෙක ලොක් කරන යකෙක් වගේ මේ කෙලෙස් පැනගෙන ආවට අපි දන්නවා එතනම මෙහා පැත්තේ තියෙනවා මූල කර්මත්තාන ඒක සම්පූර්ණ අරසාව තියෙන. ඒක අශෝකං විරජං ඛේම. ඒතර තමයි තේරෙනවා අපිට පුද්ගලික ආයුධ අවශ්‍ය කරන්නේ නෑ. දියාගල් කපන්න ඕන කමන්නේ නෑ. කොටු තාප බඳින්න ඕන කමන්නේ පුද්ගලික හමුදාවල් යොදන්න ඕන කමන්නේ ධර්ම ආරක්ෂාව ඕන වෙලාවක ධර්ම ආරක්ෂාව තියෙන කෙනා එයා තුල කෙලෙස් හිටින්න බෑ බුදුචානන්සේ සඳහන් කරනවා මේ කෙලෙස් වලට කියන්න නමක් තමයි බය බය කියන්නේ කෙලෙසයක් බය තියෙන මිනිහා තමයි ආයුධ තියන්නේ බය තියෙන මිනිහා තමයි අරසල් සලසන්න හදාන්නේ බය තියෙන මිනිහා තමයි කොටු තාප බැඳගෙන දියාගල් හදාගෙන පුද්දලික හමුදාවල් තියාගෙන බුදුරජාන් වහන්සේ ඉස්සරහට නාලාගිටි හත්ති රාජත් හොඬේ අකුලවාගෙන කන් දෙක පුප්පාගෙන දූවිලි විසංගන එනකොට අතපෙන්නේ මයි ළඟ ආයුධ නැහැ කියලා. ඒකට අභිමුද්‍රාව කියන්නේ අත් දෙක පෙන්ලා කිව්වා මේ මයි ළඟ මොකුත් නැහැ. ඔබ ඇතෙක් මම මිනිසෙක්. හැබැයි අත තිබ්බොත් ගෝරි ගොඩයි. නතරයක්. ඇත්තු 16 ගේ හයිය තියෙන බුදුහාමුදුරන්. උඹේ කරන වැඩෙන් අපායයි. උඹත් නාගයා මාත් නාගයා කියලා තමයි බුදුන්ස් කියන්නේ. හොඳ ලස්සන වෙන ජේම්ස් බොන්ඩ් හිටියනම් මොකද කරන්නේ? පිස්තෝලේ ගනි, කරාටි ගසાવી, බයිලානේ, බයනේ බුදුරජාණන්සේ කියනවා ඔබට බය නැතුව ඉන්න ඕන. ඔබේ දරුවට බය නැතුව ඉන්න ඕන. ඔබේ අම්බ කරපු වස්තුවට බය නැතුව ඉන්න ඕනේ නම් මේ මේ දුප්පටි විච්ච ධර්මේ තේරුම් ගන්න. තේරුම් අරගන්න බෑ ආගන්තුකයෙකුට. තේරුම් ගන්න බෑ කලින් මේ උපකරණ ආයුධ ටික අපේ මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්දිය ධර්ම ටික විශේෂ භාගී ධර්ම නැති කෙනාට කරන්න බෑ. නැති කරන්න තියෙන උපකරණ නැහෙනේ. ඒ උපකරණ තියෙන කෙනා බලනවා හරි දැන් මේ මට ව්‍යාපාදයක් ඇවිල්ලා. නැත්තම් කේන්තියක් ගිහිල්ලා. මට මේ පැත්තෙන් තියෙන අව්‍යාපාදේ. මම බලනවා මේ දෙන්නගෙන් මගේ හිත කොයි එකද තෝරන්නේ. අභාවිත මනස නිතරම අව්‍යාපාදේ ප්‍රතික්ෂේප කරනවා ව්‍යාපාදයට පයින්. මොකද යා හිතන්නේ මේ අනුතරක් වෙච්චලා අපි කරදර කරන එකත් එක්ක ගැටෙන්න ඕනේ. උත්තර බඳින්න ඕනේ කියලා. බුදු දානති කියන කිසිම උත්තර බැඳිල්ලක් ඕනේ පසු බාණ්ඩ. තමගේ කඳ උරට යන්න. මූල කර්මත්තාණ්ඩ යන. එතකොට සූට්ඨිත ගතියක් තියෙනවා. ආරක්ෂිත ගතියක් තියෙනවා. සුවිමුත්තං. දන්නවනම් මගේ මෙතන ආරක්ෂාව තැන කියලා එයා තාම මිදිලා නැති වුණත් හිතේ තියෙන ලොකු විමුක්ත ගතියක්. මේ මොකද ඒ සත්‍ය ආරක්ෂාව ධර්ම රසාව ඒක මේ මනින්න කියන්න බැරි තරම් කාලය සහ දේශයේ ඉක්මවලා ගිය ලොකු අරසාවක්. අන්න ඒ නිසා තමයි දන්නවා මේක මට අව්‍යාපාද අරමුණ තියෙනවා කියලා දයන් දන්න එකම ලොකු ශක්තියක්. ඒක හරියට බෝ වෙන රෝග සංක්‍රමණ රෝග තියෙන තැනකට එන්නතක් අරගෙන ගිය කෙනා දන්නවා අනි සියලු දෙනාට බෝ වෙන්න ඉඩ තියෙනවා. ඒගොල්ලෝ බය වෙන එක සාධාරණයි. මේක සංක්‍රමණ රෝගයක්. නමුත් මගේ හිතේ ප්‍රතිදේහ තියෙනවා. මම මේ එන්නත් කළා තියෙන්නේ. මං ප්‍රතිදේහ තියන්නේ එයා බය වෙන දෙයක් නැහැ. බුදුරජාණන්සේ සඳහන් කර තිනවා අතේ විස නැත්තම් අතේ තුවාල නැත්තම් වස භාජෙන්ට අත දාන්න බය වෙන්න එපා. මිනිස්සු කෑ ගහවි අයියෝ අත දාන්න එපා වස කියලා. මෙයා දන්නවා මගේ අතේ තුවාල නැත්තම් විසක් පදින්නේ නැහැ. ඒකට බලන් ඉන්න ගායේ එතන ඔලොමොල වැඩක් කරන්න කියලා. නෑ මෙයා දන්නවා මම ආඩ්‍යයි. මට එහෙම එන්නේ නැහැ කියලා ඒ සුවිමුත්ත ගතිය නිවන් දැකලා නැති වුණාට දැක්කා වගේ ගතියක් විසංයුත්තන් එයා කෙලෙස් වලට ආය පැටලෙන්න යන්නේ. කෙලෙස් ඇවිල්ලා මෙයා පටලව ගන්න යන්නෙත් නැහැ. එතකොට එයා ව්‍යාපාදයෙන් ඊටාම ලස්සනට ව්‍යාපාදේ ප්‍රමාණය දැනගෙන මෙච්චරක් ව්‍යාපාදේ තියෙනවා මං නිදහස් කියලා අර ව්‍යාපාදේ පිළිබඳව ඇති වෙන්න පුළුවන් තාම ඇති වෙච්ච නැති අකුසල් රාශියක් ටොංගාන කාලා කියත හැකි මෙන්න මෙච්චර අකුසල් එන්න තියෙද්දි මම අකුසල් නොයන ක්‍රමයකට ගියා හරියට මේ 230 කරන්ට් එක වැඩ කරනකොට අපි හෑන්ඩ් ග්ලව් එක රබර් ග්ලව් එකක් දාගෙන ඉන්නවනේ අපි දන්න මේ 230 කරන්ට් එක තියෙන්නේ මට වදින්නේ මොකද මම අතට ආර්සාව දාලා නෑ 33000 වැඩ කරනකොට ওই රබර් ග්ලව් එක මදි 66000ට මදි 120000ටම එතකොට අඟල් 4ක් 5ක් යනකොටම කරන්ට් එක වදිනවා. එතකොට එයා දන්නවා ඒකට මේ අරසාව බෑ කියලා හරියට ඒ කොච්චර අනතුරකින්ද Taman ගැලවෙන්නේ කියන එක මේ පුංචි රබර් මේ සෙකින් කොච්චර අනතුරකින්ද ගැලවෙන්නේ කියලා Taman දන්නවා. මොකද ඒක ඉස්සලා කරන්ට් එක වැඩ කරන කියලා කරන්ට් වැදිලා තියෙනවා. රබර් ආත්මයට දැමලා පස්සේ නොවැදිලක් තියෙනවා. ඒකට එයා දන්නවා. එහෙම නැතුව කරන්ට් එක වැදිලා කවදාකවත් නැති මිනිසෙකුට Taman ගැලුණේ කොච්චර අමාරුවකින්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා කරන්ට් එක වදින්නත් ඕන. භාවනා කරනකොට අපිට හරියට වදිනවා. විවිධාකාර ඔය ද්වේෂ එනවා, තරහ එනවා. ඒ ඔක්කොගෙම පෙන්වනවා අපිට මේ බුදුහාමුදුරන්ගේ වැඩේ කරන නිසා අපි කොච්චර ගැලවිල්ලක්ද ගැලවෙන්නේ කියන එක මේක හිතලුවක්වත් සද්ධාවෙන් එන එකක්වත් නෙවෙයි ප්‍රමාණ කරන්න පුළුවන් ගතියක් වෙනවා. අන්න ඒ විදිහට යම් කෙනෙක් මේ දුප්පටි විච්ඡහූ මේ නිස්සරණීය ධාතු කියලා මේ අව්‍යාපාදයේ සරණ යන්න ව්‍යාපාදයේ සරණ යන්න එපා. ව්‍යාපාදයේ සමාදන් වෙන්න එපා. ව්‍යාපාද සමාදාන කියනවා අකුසල සමාදානය කියලා. බෞද්ධයා විතර අකුසල සමාදානය කරන මොනම සතෙක්වත් ලෝකේ නැහැ. මොකද හොඳ නරක දෙන්නේ මේ මනුස්සයා විතරයි. සමාදන් වෙන හරියක් සමාදන් වෙන්නේ වෙච්ච වැරදි විතරයි. එදී ඔය මුස්ලිම් මිනිස්සු පව් කරනවා ඇති උන්ගේ සමාදම් වෙන්නේ නැහැ. අපි ඒකට සමාදම් වෙනවා. අනේ අරෝ කරගත්ත කාලකන්නිකම කියලා අපි ඒ account එක අපේකට දාගන්න. අකුසල සමාදානේ තමයි බුදුරජාණන්ගේ මේ විපස්සනා කරන එකට දෙන්නේ. මේක සදාචාරය හරහා හෝ තමන තමන් තියෙන ද්වේෂය හරහා හෝ භාවනා නොකරපු නිසා හෝ බණනාපු නිසා හෝ තර්කණයක් නැතිකම නිසා උදේ ඉඳලා හැන්ද වෙනකන් වැරදි වෙච්ච ඒවා කල්පනා කර කර කල්පනා කර කර ඉතින් පසුතැවෙනවා. කල යුත්තේ දන්නේ නැහැ. කලියුත් නිකන් හම්බ වෙන්නේ නැහැ. ඊට කලින් භාවනා කරලා Taman දැනගන්න ඕන අව්‍යාපාද අරමුණ. යම් වෙලාවක මේක ව්‍යාපාද අරමුණ මේක අව්‍යාපාද අරමුණ මම ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් ප්‍රතිපදාවෙන් අව්‍යාපාද අරමුණ තේරුම් ගත්තා. නිස්සරණ ධාතුව තේරුම් ගත්තා කිව්වොත් එහෙම යෝච ව්‍යාපාද පඤ්ඤා උපජ්ජති ආසවා විඝාතා පරිලහ මුත්තෝ සෝ හෝති. ඒ ව්‍යාපාදේ නිසා උට හට ගන්න පුළුවන් දැවිලි, තැවිලි ආශ්‍රව ධර්මයන්ගෙන් ਉਹ නිදහස් වෙනවා. ඒක දැකීම හරහාමයි වෙන්නේ. ව්‍යාපාදේ ව්‍යාපාදේ වශයෙන් දැකීම හරහා ඒකෙන් ඇති වෙන්න පුළුවන් දැවිලි තැවිලි නොපැමිණීම සාන්තිකර ධර්මයක් කියලා කියනවා. ඒකට කියනවා සැප වලින් නිර්ාමිෂ සුඛයට වැඩි මේක අවේදිත සුඛයක්. එන්න තියෙච්ච පැමිණෙන්න තිබුණ ව්‍යාපාදේ නොපැමිණීම නිසා ඒකත් අහම්බෙන් විචානේ ප්‍රයෝගයෙන් ප්‍රයත්නෙන් ගත්ත නිසා එයාට සීත තේරෙන පටන් අර ගන්නවා මෙච්චර කන්දක් මගේ අඟට කඩා වැටෙන්න ගියා මම බේරුණා ඒකට එයාට තේරෙනවා මේ කලින් භාවනා කරනකොට මුලින් නම් මෙච්චර ආනිසංසතිය කියලා දැනගෙන නෙවෙයි අපි මේ භාවනාවට පෙළඹෙන්නේ සද්ධාවෙන් තමයි. නමුත් ඒක හොඳට ගොඩනගාගෙන ගොඩනගන ශිල්පේ නැත්නම් මේ ආයුධේ හරියට සුකනම් විදිහට හසුරවන්න දැනගත්තට පස්සේ එයාට තේරෙන්න පටන් ගන්නවා මයිත් එක්ක ඉන්න ඔක්කොම තැවෙනවා. මගෙත් එක්ක ඉන්න ඔක්කොම ඉසాత බැඳගෙන අඬනවා. ඒ මොකද ඒගොල්ලෝ මේ ව්‍යාපාදේ ලොකු කරගෙන. මම කල්පනා කරන ඒ වෙනකොට මට අව්‍යාපාද අරමුණක් තියෙනවා. මම පුළුවන් තරම් ඒ වෙලාවේ සතිය පිහිටවනවා සක්මණේ. සතිය පිහිටවනවා වම දක්ු මේ සක්මණේ වම දක්ුනේ. එහෙනම් පරියන්කිනේට ආනාපානේ කියලා. ඉතින් උගතෙනෙක් හිතන මේ වෙලාව උඹ අඬන්න ඕනේ. ඇයි මේ සතිය වඩන්නේ? ඇයි ආනාපානේ කරන්න කියලා කට්ටිය අපේ ඇඟෙත් ගන්නවිලා. කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ අපි ඇඬුවේ නැත්තම් ඒගොල්ලෝ කියනවා චිචි ඒක හොඳ නෑ මේ ලාම බණ්ඩන්න ඕනේ ඔබ මූණ අට කරගෙන ඉන්න ඕනේ කඳුළු වැටෙන්න ඕනේ අනේ ඵලයන් මාව යන්න කියලා කියන්න ඕනේ වෙලාවේ ඔබ දන්නේ නැති නිසා ඔබ ඇඬුවට අපිට අඬන්න ඕන ගමන්නේ අපේ බුදුහාමුදුරුවෝ ගුරුහාමුදුරුවෝ අපි අඬන්න ඕනේ අපි ඒ වෙනුවට හදාගත්ත අපිට ക്ഷേම භූමියක් තියෙනවා අපිට දූපතක් තියෙනවා ඉතින් මේ කරදර වෙලාවේ තමයි ക്ഷേම භූමියේ ക്ഷേමය කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. මේ දූපතේ තියෙන තෙතමෙනකින් වෙන් වෙලා ඉන්න පුළුවන් ගතිය තේරෙන්නේ සීළු දෙනායි සාතවන නඩද්දී. කී දෙනෙක් අඬුවත් 2012 වෙනකොට ලෝක විනාශ වෙයි කියලා. මං ගියේ පාර මේ ඉන්න වෙලාවේදී ජූනි 29 වෙනිදා ලෝක විනාශය කියලා බටහිරේ ලොකු ප්‍රසිද්ධියක් ගියා. මං ඊට කලින් ඉක්මනට ලංකාවට ගියා. ලෝක විනාශ වුණොත් අමාරු වෙයි කියලා වෙන්නේ බොරු. මේ සායම් බොරු. ආණ්ඩුවක් කරන්න බෑ පච කියන්නේ නැතුව. පත්‍රයක් ගෙනියන්න බෑ පච කියන්නේ නැතුව. ටෙලිවිෂන් එකක් කරන්න බෑ පච කියන්නේ නැතුව. මිනිහා තම්බලා තියාගෙන හිටිය නැත්නම් ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඒ නිසා මොනවා හරි කුණු වරපයක් දාලා මේ හෙට විනාශ වෙනවයි කියලා පය කරගත්ත ගමන් ආණ්ඩු මට්ටු කරන්න ලේසි. පත්‍ර විකිනෙනවා. ඉතින් අපි ඔය කන්නේ පත්‍ර බැලුවොත් නේ අපේ ලොකු සාංශ විවස්ථාවේ ලියලා තියෙනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි. කදාකත් අවශ්‍ය නැහැ ටෙලිවිෂන් බලන්න. ඕන ගමන් නැහැ. පෙනුනයි කියලා අකුසලයක් නැහැ. පත්‍ර බලන්න ඕනේ නැහැ. නොබෙලුවේ කියලා ප්‍රශ්නයක් නැහැ. පත්‍ර පෙනුනයි කියලා අකුසලයක්වත් නැහැ. රේඩියෝ අහන්න ඕන ගමන් නැහැ. ඇහුණයි කියලා බයකුත් නැහැ. ඒ මොකද ඒව දෙන්නේ අපි හැමට දාලා ගිල්ලොත් මාළුවා එළියේ. වතුරෙන් එළියට ආවට පස්සේ ගැහෙන එක විතරයි කරන්න පුළුවන්. ඇතුළේදීම කණ්ඩ ඉසලා දන්නවනම් මේ කොක්කේ තියෙන ඇතුලේ මස උල පිට තිබුණාට රස මස උල ඇතුලේ කොක්ක තියෙන්නේ කියලා ඒ වෙනකොට බුදුබණ ටිකක් අහන්නකෝ. පත්‍රය බලන වෙනුවට. රේඩියෝ එක පොඩක් අහන්නකෝ. රේඩියෝ එකේ වෙනුවට බණ ටිකක් අහන්නකෝ. ඒකට එච්චර රස නැහැ. මොකද අරකේ හොඳට උම්මලකට දාලා රස මස උළු දාලා කල්ැතු හදලා තියෙන හැම ගිලින්නේ කොක්කත් එක්කම. ගිල්ලපු ගමන් මාළු අදකට කැපුවා වගේ ගොඩ. ඒකයි කියන්නේ මේක දුප්පටි විච්චයි කියලා. මේක විනිවිද දකින්න අමාරුයි කියලා. ඒ නිසා යම් වෙලාවක මේ දෙකම දැක්කොත් මේ පාරිගියොත් පරිලාහ මේ ව්‍යාපාදේ තියෙනවා. මෙතන තියෙනවා නීරසරමුණ. මොකද්ද නීරසරමුණ? ආනපාන. ඒක හරිම නීරසයි. හරිම කම්මැලි. හරිම ඒකාකාරයි. හැබැයි අකුසල් නෑ. ව්‍යාපාද නෑ. ඉතින් අපි හුඟක් වෙලාට කරන රසමසුල කණ්ඩ ගිහිල්ලා මාළුව හැම ගිල්ලා වගේ අන්තිමට කොක්කේ ළමයි. ඒ වෙනුවට බුදුරජාණන්සි කියනවා ඔබ කවදා හරි මේ නීරස වුණත් මූල කර්මස්ථානේ පක්ඛන්දනය කරන්න මූල කර්මස්ථානේ පහීදින්න පසීද ප්‍රසාද වෙන්න මූල කර්මත්තේ සම්තිත්ඨණය කරන්න läගගෙන ඉන්න ඒ තාක්කල් ධර්ම ආරක්ෂාව තියෙනවා. මේ තරුණ තරුණ මේවට කැමති නැහැ. එහෙම නැත්නම් මේ රසමසුළු හොන අය කට්ටිය කැමති නැහැ. ඉතින් ඒගොල්ලෝ කියලා රසමසුළු කියලා කාලා හැමත අහුවෙච්ච දවසේ බුදුහාමුදුරන්ට ගොඩ ගන්නත් බෑ. ඉතින් ඒක නිසා මේ දුප්පටි විජ්ජ දේ දැනගන්න නම් අපි අපහසුවටපත් වෙන්න ඕන. අචීරුවටපත් වෙන්න ඕන. පත් වෙනකොට කලින් වඩන ලද ඉන්දිය ධර්ම ටික තියෙන්න ඕන. ඉන්දිය ධර්ම ටික බල ධර්ම පාටපත් වෙන්න නම් මේ අචීරුවටපත් උනා දුප්පටි විජ්ජ ධර්මයක් ඉදිරියපත් උනායි කියලා පශ්චාත්තාව නොවිය හිටියොත් විතරයි වඩන ලද ඉන්ද්‍රිය ධර්ම ප්‍රයෝජන ගන්නවත් පුළුවන් වෙලාවක් හම්බෙන්නේ නැත්නම් කොරස් කටේවත් අත දාගන්න බැරි වෙනවා. ඒක නිසා මේ ව්‍යාපාද මේ අව්‍යාපාද කියලා දැනගෙන ව්‍යාපාදයට යන තැන ඉඳ සංසාරගත පුරුද්ද අව්‍යාපාදයට යන පුරුද්ද ප්‍රතිපදාව බුදුහාමරගේ ශික්ෂාව අව්‍යාපාදයට ගියා නම් යාට තේනවා ඒ නිසා මගේ හිත ව්‍යාපාද පසුබිම් කරගෙන ව්‍යාපාද පච්චා උප්පජ්ජති ව්‍යාපාද නිසා උපදින්න ඉඩ තියෙන ආශවා විගාත පරිලාහායේ දැවිලි තැවිලි මම නිදහස් නසෝතං වේදනං වේදේති. ඔය එතකොට ඒ දුක්ඛඳ ඒකට ආවේනිකයේ පෙලීම එහාට ඇත්තේ නැහැ. එන්නේ ඒ ධර්මතාවයට කියනවා ව්‍යාපාදස්ස නිසරණං මම ව්‍යාපාදෙන් මිදුණා. හැබැයි ඒ චිත්තක්ෂණේ විතරයි. මේ සදාකාලිකනේ ව්‍යාපාදයෙන් මිදුණා නෙවෙයි. හැබැයි තේරුම් ගන්නවා ව්‍යාපාදේ බලන්න පුළුවන්. ව්‍යාපාදේ විනිවිදින්න පුළුවන්. ව්‍යාපාදේ හරහා බලන්න පුළුවන්. එහෙමනම් අව්‍යාපාද අරමුණක් කලින් ලැහැත්තු කියලා තියාගන්න. නිතර සරණට යන්න, නිතර පිහිටට යන්න තමන්ට හිත පවත්තන්නේ මේකේ කියලා ඒ කර්මස්ථානයක් නිමිත්තක් අරමුණක් තියෙන්න ඕනේ. කලබලයක් ආපු ගමන් අර ඉබ්බ කට්ට ඇතුළට අඳු ටික ගත්තා වගේ ඒ වෙලාවට තමයි මූල කර්මස්ථානට එන්න කිට්ටිම පාර දන්නවනම් එයාට කොයි විදේශයට ගියත් ගෙදර වගේ තමයි තේරෙන්නේ මොකද කොහෙත් තියෙන කෙලෙස් විතරයි කෙලෙස් ආපු ගමන් Taman දන්නවා යා යුතු තැන සරණ බිය යුතු තැන සමාදන් විය යුතු තැන ඒකට වෙලාව යන්නේ ඒකට ආයේ මේ මේ ත්‍රිපිටකය ඉගෙනගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ මේ දේවල් මොනවාක්වත් අවශ්‍ය කරන්නේ නැහැ. නමුත් මේකට ඒ විනිවිද දකින්න ඥානය අවශ්‍යයි. ඒ වගේම මේ ව්‍යාපාදී ඇති වෙලා දුක් වෙලා සංසාරේ දුක් විඳපුවා මතක තියෙනවා. සංසාර පිළිබඳ බයක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ අව්‍යාපාද ක්‍රමයේ බුදුහාමුදුර අපිට දීලා තියෙනවා කියලා එකක් දැනගන්න. ওই තුනම එකතු වෙන්න ඕන. එකතු වෙච්ච වෙලාවක තක්කමුක්ක වෙන්නේ නැතුව කොරස් කටේවත් අත දා ගන්න පෙර තක්කමුක්ක වෙන්නේ නැතුව මට බැරිද මම වඩන කර්මස්ථානෙට අව්‍යාපාද අරමුණට හිත යන්න කියලා බැලුවොත් ඒක ශාසනයේ සඳහන් කරන්නේ සතර සම්පදන් වීර්යයේ නෝපන්න කුසල් නොයිපද වීම පිණිස ගන්නාලාද ප්‍රයත්නේ. ඒකෙත් මේ උසස් මට්ටමක් මේ තියෙන්නේ. ඒක පිළිබඳ මේ තාම මේ හුරු පුරුදු වෙන වෙලාව නෙවෙයි. හුරු පුරුදු වෙලා අත්තරදි කරලා වෙලාවක තේරෙනවා. ඒකට ගත්ත ප්‍රයත්න නිසා කුසලතාවයක් ඇති කරගෙන කලබලයක් වෙනකොට හිතමනාව ගන්න එපා කලබල වෙන්න එපා හොඳට මතක තියාගන්න තමයි මම බුද්ධ පුත්‍රෙක් මම බුද්ධ දොයිත්‍රකාවක් මම වඩලා ධර්මුණක් මේ ළඟම තියෙනවා මගේ අප්පගේ බූදලේ වගේ මම ඒකටයි යන්නේ මේකට ගියොත් අමාරු වෙයි කියලා මේ දෙක අව්‍යාපාදේ තහ ව්‍යාපාද දෙක වෙන්කර දැනගන්න නැතුව ගොඩින්නම් බේරුමක් නැහැ නැවතත් මම කියනවා ඒ ව්‍යාපාදේ කරලා ව්‍යාපාදේ දඬුවම් විඳලා ඒක පිළිබඳව තුවාලේ තාම උණු උණුවේ තියෙනවා එතකොට තමයි අව්‍යාපාදේ ಗುಣ තේරෙන්නේ ව්‍යාපාදේ තේරෙන්නේ නැති කෙනෙකුට මේ ධර්මයේ රසයක් නැහැ. ව්‍යාපාදේ අස්පනා අපිට පේන්න ඕනේ. මේ මේ අපි හිතමු මේ කොට නැගිල්ල එක තැනක තියෙනවායි කියලා මේ විදුලිය ලීක් වෙන තැනක්. ඉතින් එතෙන්ට යනකොට අපි ඒ ඒ කාර්මික ශිල්පය එතෙන් දනුන් දීලා නැහැ. එතෙන්ට යනකොට අපි දැක්කොත් මෙතන කරන්ට් එක තියෙන්න පුළුවන් කියලා දැනගෙන හිටියොත් කලින් කරන්ට් එක වැදිලා තිබුණ කෙනෙක් නම් දන්නවා. අත තිබ්බොත් ආ ඊට පස්සේ සමාව ඉල්ලන දෙයක් නැහැ. තිබ්බොත් ඉවරයි. අත නොතිය හිටපන්. අන්න ඒ වගේ කලින් කරන්ට් එක වැදලා තිබුණ නැති කෙනෙක් නම් අල්ලනවා. ඇල්ලුවොත් වදිනවා. ඒ නිසා අපි ඉස්සලා කෙලස් විඳලා තියෙනෝනේ. දැන් නිකලස් මාර්ගය දැනගන්න ඕන නිසා කවුරු හරි හිතනනම් අව්‍යාපාදේ තේරුම් ගන්න පුළුවන් කියලා ව්‍යාපාදේ නැතුව ඒ බුදුබණ දන්නේ නැහැ. අනිවාර්යයෙන්ම වැරද්ද කරලා තියෙනවා. වැරද්ද කරලා විඳලා තියෙනවා. දැන් දැනගන්න ඕන නිවැරදි ක්‍රම. එතකොට මේ දෙකම එක චිත්තක්ෂණයේ දැක්කොත් මේක වැරදි මාර්ගය මේක නිවැරදි මාර්ගය කියලා දකින්න එක තමයි දුප්පටි විච්ච කියලා කියන්නේ. දකින්න අමාරුයි. අපේ හිත ඒ වැරදි පාරම තමයි අපි මෙතෙක් කල් ගිහිලා තියෙනවා. බුදු කෙනෙක් ඉන්නවා. මනුසාතු භාවයේ තියෙනවා. ක්ෂණ සම්පත්තියේ තියෙනවා. සද්ධර්මයේ ඇහෙනවා. සත්පුරුෂෝ ඉන්නවා. මටත් ඕන නම් මේක කරලා බලන්න පුළුවන් කියන හැඟීම තියෙන කෙනාට මේ දෙකම පේනකොට පේනවා සංසාරගත සත්‍ය කොච්චර අසරණද අනාථද කියලා. කීයෙන් කී දෙනාද අවශ්‍ය උපදේශය ඇතු ඉන්නේ මෙතන කරන්ට් එක තියෙනවා වද්ද නොගනින් කියලා. මුගක් තැන්වල එහෙම අනතුරු දැක්වීමක් නැහැ. ඉතින් අත තිබ්බට පස්සේ දේශීය තියෙනම් ඔය මැරලා ගහිලා ටිකක් මැරලා බාගට මැරලා බේරෙයි. 33000 ආදාහණයට වේදම් කරන්න ඕනෙත් නැහැ. එතනම වැඩ ඉවර වෙනවා. ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු හොයන්න ඕනෙත් නැහැ. පොඩ්ඩක් දුමක් එයි එච්චරයි. ආයෙ මොකුත් නැහැ අලු තමයි ඉතුරු වෙන්නේ. ඊට හපම් මේ 33000ට හුඟක් සරයි මේ බුද්ධ ධර්මයේ. 66000 126000 වගේ මේ කරන්ට් එක බොහොම බරපතල කරන්ට් එකක්. ඒ නිසා වටලවල අල්ලන්න එපා. දැන් අල්ලලා තියෙන වැරද්ද අත්තරදි දැනගෙන කම්මැලි වුණත්, නීරස වුණත් මූල කර්මස්ථානේ නිතරම අතේ දුරින් තියාගන්න. මොන දෙයක් ආවත් Tamanට Tamanගේ හවුවරන මේස කතරගම දෙයියෝ පිටිපස්සේ යන්න යන්න එපා. අර දෙයයන්ාන්ත මේ දෙයයන්ාන්තලා කොරණ දැන උන්දලටත් ওই 200 වැදුනොත් 133000 වැදුනොත් ඔච්චරම තමයි. උන්දලට අපිට අරසාවක් දෙන්න පුළුවන් කම නැහැ. මොකද නරපණු ওই කට්ටියත්. කිසිම අහියක් කට්ටියක් නැහැ. අපි ඊට වඩා විශාල බලයක් සහිත වෙන්නේ මොකද අපි මෙච්චර අව්‍යාපාදේ ඉඳලා තියෙනවා ව්‍යාපාදේ ඉඳලා තියෙනවා ඊට පස්සේ අපි බනහලා දැන් අපි දන්නවා අපිට සිහි බුද්ධිය ඇතුව ව්‍යාපාදේ ඉඳලා අව්‍යාපාදයට යන්න තමන් වඩන ලද ඒ ക്ഷേම භූමියට යන්න අතරමැද කිසි බාධාවක් නැහැ. බාධාවක් කරන්න මායයටවත් බෑ. බ්‍රහ්මයටත් බෑ. අන්න ඒ සරණ ගිහිල්ලා මේ විනිවිදින්න බැරිදී විනිවිද දැනගත්තොත් කවදා හරි ඒ කෙනාට තේරෙනවා සංසාරේ කවදාකවත් අපි මේ ක්‍රීඩාව කරලා නැහැ. අපි කරලා තියෙන්නේ බය වෙලා දුවපු ගතිය. දැන් නේ අපි ඒකට මුහුණ දීලා විනිවිදින්න බැරිදී විනිවිදිනවා. හරහා බලන්න බැරිදී හරහා බලනවා. බැලුවට පස්සේ ඒ කෙනාට ඊහා සමාන ධර්මාරක්ෂාවක් ලැබෙනවා. එතකොට ව්‍යාපාදෙන් නිසරණයක් ඇති වෙනවා. ව්‍යාපාදෙන් ගැලවුමක් ඇති වෙනවා ඒ චිත්තක්ෂණේ. නැවත නැවත කරා. ලක්ෂ වාරයක් කරනකොට ව්‍යාපාදේ ඈතින්දලා එනකොටම තේරෙනවා මේ නටාගෙන ඉන්නේ මෙන්න මේ දේටයි කියලා Tamanට කෙහෙල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද කියලා එන හැඩෙන් කියන්න පුළුවන් අරසාවක් හොයාගන්නයි කියලා. ඉතින් මේක ටික වෙලාවක් කෙරුවොත් කාලයක් කෙරුවොත් ඒ කෙනා දිහා බලනකොට ළඟ ඉන්න අයටත් ඒකෙන් පුංචි මේ අරසාවක් සැලසෙනවා. ඒ කියන්නේ යාගේ නිකුත්නේ කුඩ මේ තරංග වේග අනික් අයටත් දැනෙන මට්ටමට එන්න පටන් අර ගන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් සරුවච්චන් වහන්සේ කෙනෙක් වගේ ළඟ ඉන්නකොට අපිට තරහ යන්න බෑ. තරහ යන්නේ නැහැ. පුරුද්දට තරහ යන්නේ නැහැ. මොකද ගැළපෙන්නේ නැහැ ඒක. රාගේ මතුවෙන්නේ නැහැ. ඒ මොකද අර සරුවච්චන් වහන්සේගේ තියෙන තෙදට ඒ වගේ අපි ඒක ණයට අරගෙන අපිත් එක වඩා ගත්තොත් අපිත් කවදා හරි කාට හරි මේ නිස්සරණීය ධාතුවට නිදර්ශනයක් වෙන්න පුළුවන්. දුප්පටි විජ්ජ දේ විනිවිදින බැරි දේ විනිවිදින පුළුවන් බවට සාක්ෂියක් වෙන්න පුළුවන්. එවැනි චරිතවලට විශාල අවශ්‍යතාවයක් අද තියෙනවා. මොකද මේ තරම්ම අසහනෙන් පෙළෙන ලෝකයක් අද තියෙනවා. අසහනෙ නොපෙළීම පිණිස මේ දුප්පටි විජ්ජ ධර්මය නැත්නම් මේ පංච ධර්මයක් කතා කරනවා අපි අද කතා කරේ ව්‍යාපාදේ ගැන. මේක නිටතරම අපිට සිද්ධ වෙන දෙයක්. මේකට කියන්නේ නුරුස්නා ගතිය කියලා. එහෙම නැත්නම් අකමැත්ත. එහෙම නැත්නම් තරහව. නැත්නම් පටිඝය. එන්නකොටම ඒ තරහව අකමැත්ත නොවෙන කර්මස්ථානට හිත දමා ගැනීම හරහා එන්න පුළුවන් මේ අකුසල නෝපන්න අකුසල නොවිදීමේ කටයුත්ත කරන්න පුරුදු වුණාට පස්සේ මම නැවතත් මතක් කරනවා මේක පුදුම ඇබ්බැහියකට යනවා. නැවත නැවත කර කර බලන්න ඉතනක් කරන කරන හැම වෙලාවෙම බුදුහාමුදුරන්ගේ රැස්වි දෙන්න පටන් ගන්නවා. කරන කරන හැම වෙලාවෙම ධර්මයේ ගැඹුරත් තේරෙන්න පටන් ගන්නවා. කරන කරන හැම වෙලාවෙම කල්පනා වෙනවා මේ ධර්මයේ අවුරුදු 2600ක් මෙච්චර දුෂ්කරතාවය මැද ආවේ කොහොමද? මේවා රකින්න උත්තරමෙන් ආශලගේ පපුවේ. ඒ වගේම මේ සීලයක ඉන්නේ නැතුව මම කරන්න බෑ. කියලා තමන් මේ සරණ යන ත්‍රිවිධ රත්නයත් සීලයත් පිළිබඳව පුදුමාකාර සද්ධාාවක් එන්න පටන් අර ගන්නවා. ඒ නිසා මෙතෙක් මේ ආයාසයෙන් අමාරුවෙන් මේ උපයාස අපයා ගන්නලද මේ තියලු ගුණ ධර්ම. ඒගොම පොතේ දැනුම මේ ධර්මයක් සියලු දිනාටම මේ නිස්සරණීය ධාතුව තමන්තුලිම සංශ්ලේෂණය කරගන්නත් මේ විනිවිදලා කියන බෑයි කියලා පෙන්වන ධර්මයේ විනිවිදලා දැනගන්නත් අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාටම සනසීම වේවා කියලා ප්‍රාර්ථනා හොඳයි අද අපේ දවසේ කටයුතු නිමාව වශයෙන් පුණ්‍යානුමෝදනාවටයි සූදානම් වෙන්නේ. ඒ සඳහා අපි සම්ප්‍රදානුකූලව මේ හීල් දාණය සහ දාවල් දාණය සපයපු ඇත්තන්ට පුණ්‍යානුමෝදනා කරලා ශීල ලෝකවාසී සත්‍යයන්ට පින් අනුමෝදන් කිරීමෙන් අපේ මේ යහපත් ක්‍රියාවේ නිමාව සටහන් කරමු. අද මේ 13 වෙනිදා සැප්තැම්බර් මාසේ හීල් දානේ සඳහා සරත් බණ්ඩාර මහත්මයා මහත්මිය ඇතුළු දරුවන් යසංග දීපකේ මහතා මහත්මිය දරුවන් සහ තම හිතරුන්ගේ හිතමිතුරන්ගේ සහභාගීත්වයෙන් මේ පට්ට පින්කම කරලා තියෙන හීල්ලානේ එම් පවුලේ පරිලෝසපත් දෙමාපියන් ඇතුළු සංසාරගත මීගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සාදු කාර්යයක් දෙමු. සුජීවත්ව සිටින දෙමාපියන්ට නිරෝගී භාවය ධර්මාභෝධ ලැබීමට දීර්ඝාෂ ලැබීමටත් මේ පින හේතු වාසනා වේවා ශිර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරි අනාගතයේ සාර්ථක කරගනිමින් ඊ타ම ආරක්ෂිතව නිරෝගීව ධර්ම අවබෝධය ලැබීම සඳහා මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ ඇතුළු අර මේ මහා සංඝරත්නයේ නිරෝගී ආශ දීර්ඝායුෂත් මේ ජීවිතය තුළම නිවන් අවබෝධ ලැබීමටත් මේ දානමය කුසල කර්ම හේතු වාසනා වේවා කියලා අතිරේක ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා. අපි ඊගාට අපේ හිතේ යොදවන දහවල් දාණය දීපු ඇත්තන්ගේ පින් අනුමෝදනා කිරීමේ ශීර්ෂයට පින්කම සඳහා දායකත්වය උසුර ලබන්නේ ප්‍රශාන්ත මහත්තයා ඇතුළු පවුලේ සමගයේ බණ්ඩාර වඩුගේ මහතා ඇතුළු පවුලේ සම විසින්. මේ ප්‍රශාන්ත මහත්තයා ප්‍රසාන්ත මහත්තයා හුණු ගා ගන්නවා වගේ හදාන්නේ. අරමුණු යැත්තේ ප්‍රශාන්ත මහත්තයා සහ රසිකා මහත්මියගේ දෙමාපියන් දෙපළට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කොට සිතපත ආශිර්වාද කිරීමයි. ඉතින් අපි සිතපත ආශිර්වාද කරමු. ඒ අත්තන්ගේ යහපත් ප්‍රාර්ථනා එසේ මිෂ්ඨ සිද්ධ වේවා කියලා. මේ දෙපළගේ මියගේ මිය පරලෝකයේ පවුලේ ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින පවුලේ තමට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කොට සෙත්පත ආශිර්වාද කිරීමත් මේ පිණින් බලාපොරොත්තු වෙනවා. බණ්ඩාරවඩුගේ මහතාගේ පරලෝක සපත් දීමාපිය දෙපළට පින් අනුමෝදන් කිරීමටත් තමරාවඩුගේ මහත්මියගේ පරලෝක සපත් නන්දා විජේතුංගමවට පින් අනුමෝදන් කිරීමක් මේ අවස්ථාවේ ජීපත් කරනවා. ඒ ඇත්තෝ ඉන්නා තනක සිට මේ කරන පින මේ ගරු කුසලය දකිත්වා. දකලා හිටියානම් සභාවේ යම් ආකාරයකට සාදු කියලා පින් අනුමෝදන් වෙනවාද? ඉන්නා තනක සිට මෙහත් මේ පැත්තට නෙත යොමලා හිත යොදලා අපි ඒත්තම් වෙනුවෙන් පින්කමක් කරලා පින් අනුමෝදන් කරන වෙලාවේදී අපි මේ ඥාතීන් වෙනුවෙන් දෙන සාදුනාදී අහලා ඒත් සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ඥාති වෙනුවෙන් සාදුකාරයක් පවත්වමු. ඉතින් මේ විදිහට අපි දානමය කුසල්, ශීලමය කුසල්, භාවනාමය කුසල් වශයෙන් විවිධාකාරයෙන් රැස් කරගනද කුසල් සීල ලෝකවාසී සත්‍යයන් අතර එකසේ බෙදී ආවා. මේක දැනිය නොදැන, පිනී නොපිනී සංවිධානයට උදව් කරපු යම්තාක් සත්පුරුෂ මණ්ඩලෙ ඉන්නවනම් ඒ සියලු දිනාමත් මේ කුසලයේ සාදු කියලා අනුමෝදන් වෙත්වා මතුමතරත් අපි කරන්න බලාපොරොත්තු වෙනා වූ ඒ සියලුම සාසනික කටයුතු වලට මේ විදිහටම අනුග්‍රහ කරන්න සිත් පහදා ගනිත්වා කියලා සාදුකාරයක් පවතුන. අප අපටත් මේ කුසල එකසේ හේතු ආසනා වීමෙන් මේ දුප්පටි විජ්ජෝ ධර්මය අවබෝධ වේවා. නිස්සරණ ධාතු අපට නිස්සරණ පිළිත හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටෝ. ඒ අතින් අපි ඒ ප්‍රාර්ථනා හිතින් එත්තාවතා ചാති ගාථා සජ්ජහානාර පෙළඹෙමු. එත්තාවතා චංගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානි සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසන ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනා සට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ ගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ ගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා සාදු සාදු සාදු